ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්මදේශනා පැයටයි පත් වෙලා ඉන්නේ සිටුම දෙලා ඒ සඳහා තන්පත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු සම්පජානෝ හෝති ඉද භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සස්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසීතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේතිතේ සුත් නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති එවං කෝ භික්ඛවේ භික්ඛු සම්පජානකාරී හෝති තී ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ਸਰවඥ දේශිත පාඨ සත්‍යහානා කරනකොට අහගෙන ඉන්නකොට පවා පුදුමාකාර ශාන්තිකර තත්වයක් ඒ වගේම ඒ හිත ඒකට ඇලී බැඳී ගන්න තත්වයක් තියෙනවා සත්පුරුෂයන් අතර ඒක නිසා ධර්ම ශ්‍රවණය චිත්ත මනස පසීදුති කියලා සර්වඥාන්සේ පෙන්ලා තිනවා කෙනෙකුට හිතගත ප්‍රසාදයටපත් වෙනවා කියන. ඉතින් මේ අද අපි ඉදිරිපත් කරගත්ත මේ සම්පජඤ්ඤ පබ්බය කියලා මේකට හඳුන්වන්නේ නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සම්පජඤ්ඤ පරෝය අපි මේ ඉදිරිපත් කරගත්ත ဒုတိ ය ගේලඤ්ඤ සූත්‍රයේදී සරුවචන් වහන්සේ විසින්ම උපුටා දැක්වීමක් කරනවා කතංච බික්ක වේබික්කෝ සම්පජානකාරී හෝති කියලා ප්‍රශ්නයක් නැගලා ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් මහණේ කෙසේනම් භික්ෂුවක් සම්පජානකාරී වෙයිද ඒ සම්පජානකාරී වීම පිළිබඳව සර්වචාන්සේ නිදර්ශන රාශියක් ගෙන අරපානවා දවසක් ඇතුළත බද්ද පරියන්කේ ඉන්නයින්තොර එහෙම නැත්නම් සක්මන් භාවනාවෙන් තොරව ගත කරන අනෙකුත් එදිනෙදා දෛනික කටයුතු සම්බන්ධයි. චේතනදී සරුවචන්නාංශයේ තියෙන මහා කරුණාව කොච්චරද කියනවනම් ඒ හැම කුඩා අනු කුඩා ක්‍රියාවක්ම පෙන්නලා මේ සෑම දෙයකදීම එක හා සමාන නැත්නම් එළඹ සිටි ගතියක් එක හා සමාන අප්‍රමාදී ගතියක් එක හා සමාන සතිමත් ගතියක් දිගට පැතිරීම සඳහා කාලය වයස් ભેදකින් තොරව ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව කාටත් ගෙනහැර දක්වනවා ස්වභාවික මනුෂ්‍ය ජීවිතයක් ගෙනහැර දක්වමින් උපුටා දක්වමින් මෙතන සාමාන්‍යයෙන් දක්වලා තියෙන කරුණු ගොඩක් පැවිද්දන් හා සම්බන්ධ කරුණු. ඉතින් මේක මේ සම්පජඤ්ඤ පබ්බය නැත්නම් සතියට පස්සේ යෝගාවචරයේකට විඳ ගන්න හම්බ වෙන එහෙම නැත්නම් පුහුණු කළ යුතු අපේක්ෂා කළ යුතු අංගයක් වශයෙන්ම පෙන්ලා තියෙනවා. සතෝ සම්පජානෝ කියන මේ පද දෙකෙන් සතියෙන් යුක්ත සම්පජඤ්ඤයෙන් යුක්ත කියන එකයි අපි කෙලින්ම පරිවර්තනට ගන්නෙ. මේ සම්පජානෝ කියන පදය අටුවාවේදී එහෙම නැත්නම් අපේ සම්ප්‍රදාන කුල අර්ථ කතාවේදී මනා දැනුමින් කරනවා කියන අදහසයි කිනෑර දක්වලා තියෙන්නේ. ඉතින් අර පළවෙනිම දවසේ වචනාර්ථ කිනෑර දක්වන වෙලාවේදී මේ සම්පජඤ්ඤයට එහෙම නැත්නම් මේ විශේෂ මන දැනුමට භාෂාව අනුව අර්ථ හයක් ඒ බුරුමාචාර්යවරු පෙන්නනවා ජඤ්ඤ නැත්නම් කියන පදයෙන් ඥානය දක්වනවා සංකීර්ණ අර්ථයෙන් සොයන් කියන අර්ථයක් ගෙන හර දෙනවා දෙවන්නේගේ සහයෝගයක් දෙවන්නේගේ දැනුමක් අවශ්‍ය නැතුව තමා විසින්ම තමන් ගැන ගන්න දැනුමක් සං ඒ වගේම ඒ දැනුම කොතනක හරි පොණගින් පටන් ගත්තාම සත්පුරුෂයා කල්යාණ පෘ탁ජනයා ඒක සම්පූර්ණ කිරීම සඳහා උනන්දු වෙනවා උනන්දු වෙන්නේ ඒ අර්ධ දැනුම, ආංශික දැනුම සම්පූර්ණ වෙන්න වෙන්න පිරිච්ච ගතියක් ඇති වෙන නිසා. එනිසා මේ සම්පජාඤ්ඤය පොඩ්ඩෙන් පටන් අරගෙන පුරාවට පැතිරෙන්න පටන් ගන්නවා. අනිත් එක මේ සම්පජාඤ්ඤය කියන එක පොතෙන් ගන්න දෙයක්වත්, ගුරුවරයෙක් කටහඬින් ගන්න දෙයක්වත්, ආශිර්වාදකින් ගන්න දෙයක්වත් නෙවෙයි. අස්පනා පිට ඒ චිත්තක්ෂණය ගන්න එක. අනේ දැනුම සංකින පදෙන් විස්තර වෙනවා කියන එකයි මේ සම්ප්‍රදාන කුල අටුවාචාර්යන් වහන්සේලාගෙන අර දක්වන්නේ. ප්‍රචීනාර්ථයෙන් ප්‍රකර්ෂ බව හොඳටම Taman දන්නවා. Taman මේ අත්විඳින්නේ Tamanගේ අස්පනා පිට Tamanගේම ඥාණයෙන් ඊට වැඩිය අද ටිකක් වැඩි වෙනවා. අදට වැඩිය හෙට ටිකක් වැඩි වෙනවා කියන විදිහට ටික ටික ඉදිරි පැතරි වැඩෙන ස්වභාවයක් මේ ඥාණයේ තියෙනවා. ඉතින් මේ සම්පජඤ්ඤ පදය නැත්නම් මේ සම්පජඤ්ඤ පබ්බය නැත්නම් ඒ පරෝය විස්තර කරන්න ඉස්සෙල්ලා සරුවචන් වහන්සේ සතෝ කියන පදේ විස්තර කරනවා. අපි ඊයේ පෙරේද දවස්වල පාවිච්චි කරුවේ ඒ සතෝ කියන පදය කාය අනුපස්සනාට අනුව තේරුම් ගන්න. මේ සතෝ නැත්නම් සතිමත් වීම කියන පදය වේදනානුපස්සනාට අනුව තේරුම් ගන්න අපි උත්සාහ කළා. ඉතින් ඒ ඒ වෙලාවේදී තේරෙනවා මේ සතිමත් වීම සඳහා කිසියෙකුට කිසිම අමතර දෙයක් අවශ්‍ය කරන්නේ තමන්ගේ කයමයි. ඒ වාගේම තමන් ඒ කය පිළිබඳව එළඹ සිටි ඒ සතියෙන් ගත කරනකොට ඒ කයට දැනෙන නාම ධර්මයක් වෙන විඳීම් වේදනා හැම එකක්ම සතියට ගොදුරු කර ගන්නවා මිස තීරුම බේරුමක් කරන්න යන්නේ මේක මට වේවා මේක මට නොවේවා කියන තීරුමක් නැතුව වේදනාව විඳීමමයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. එහෙම නැත්නම් හැම වේදනාවක් එක්කම අනුසය ධර්මයක් එනවා. සුඛ වේදනාවක් කෙනකොට අනිවාර්යයෙන්ම රාගානුසය අනේ මේ වේදනාවට දිගට ලැබේවා ඉක්මනට ලැබේවා තව වැඩි වැඩි වෙන්න ලැබේවා කියලා යටින් වැඩ කරන රාගානුසයක් තියෙනවා. දුක් වේදනාවක් එනකොටම ඒකට පටිඝයක් පටිඝානෝසයක් ඇති වෙනවා. ටීක්මන්ට් නැති කරන්න ඕනේ, නෑවිත්ම නැති කරන්න ඕනේ, ආඩු කරන්න ඕනේ කියලා. ඒ වගේම සැප දුක් නැති අදුක්ඛම සුඛ එමෙ නැත්තම් මනාපමනාප කියන පද දෙකින්ම සඳහන් කරන මේ වේදනාව ආපුවාම අපි කලකොල වෙනවා අන්දමන්ද වෙනවා පාළුයි කියලා නීරසයි කියලා කම්මැලි කියලා මොහ ආනුසයෙන් පටන් ගන්නවා ඒකයි මේ නිවන් පෙත කියන එක කාටවත් කවදාකවත් තමා වශයෙන් Tamanට අවබෝධ වෙන්නේ ඒක තේරෙන්නේ කාලකණිකමක් විදියට. මහා මුස්පේන්තු ගතියක් විදියට, කොන් වුණා විදියට, තනි වුණා විදියට. ඉතින් ඒක නිසා මේ හැම වේදනාවක්ම දේශ සතියෙන් බලන ඉන්නකොට ඒ ඒ වේදනාව අනුව හීනූලෙන් යටිපහුව වෙලා වැඩ කරන ඒ කියනා වූ අනුසය ධර්ම දැනගෙන ඒ අනුසය ධර්ම ඇති නොවන තාලයට වැඩ කිරීම වේදනානුපස්සනාව වේදනානුපස්සනා ඥාන කියලා කියන්න පුළුවන්. ඒ නිසා Tamande මනාප සුඛ සෝමනසදායක යම් දැනීමක් හැඟීමක් ඇති වෙනකොටම මේකත් එක්කම කාන්තිමත් ගතියක් අයස්කාන්ත ගතියක් ඇලි බැඳි ගන්න ගතියක් මේක මට වැඩි වේවා කියන ගතියක් ඒ යටි නූලෙන් වැඩ කරන බව හීන් නූලෙන් වැඩ කරන බව දැක දැන ගන්න පුළුවන් නම් අර කායනුපසනාවට වැඩිය වේදනානුපසනාව මට්ටම් දෙකකින් පෙන්නනවා. මතු පිට එනවා වේදනාවක් සුඛ වශයෙන්, මනාප වශයෙන්, සෝමනස්ස වශයෙන් ඒනවත් එක්කම ඒකට ඇලීමක් බැඳීමක් ඇති වෙනවා. ඒ වගේම යම් නුරුස්නා දුක් වේදනාවක්, දෝමනස්සයක්, අමනාපයක් පහළ වෙනවත් එක්කම ඒක පිසහැරීමේ ඒක ඇඟෙම්ම එනවා වේදන උමනාවක් අනුශේ ධර්මයක් මතුවෙනවා මේක නම් එක කරන්න බෑ. මේක මොකද මයි ළඟ තියෙන්නේ? මේ වෙලාවේ ඇයි එන්නේ? මේක අයින් කරන්න ඕනේ. කොහොමද මේක අයින් කරන්න ඕනේ කියලා යටින්ම එනවා ඒ පටිඝානුසය. ඒ වගේම මේ සැප දුක් දෙක නැති වුණොත් පාළුයි. ඉතින් කම්මැලි. ඉතින් කල්පනා කරනවා අනේ හරි කම්මැලි. මුස්පේන්තුයි මොනවා හරි දෙයකින් මේ හිත උනන්දු කරවන්නද? උනන්දු කරන්න ගිය ගමන් එක්ක සැපට එක්ක දුකට වැටෙනවා. සැපට දුකට වැටිච්ච ගමන් එක්කෝ රාගානුසයට එක්කෝ පටිඝානුසයට වැටෙනවා. ඒ නිසා මේ දෙකට නොවැටෙන්න නම් මේ දැනෙන අදුක්ඛම සුඛය එහෙම නැත්නම් නොදුක් නොසුව වේදනාව එහෙම නැත්නම් මේ මනාබමනාප නමින් හඳුන්වන මේ වේදනාව වෙනකොට මේක තමයි නිවන් පෙත. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේක පාලුකමක් පොස්පේන්තුවක් අම්මැලිකමක් නෙමෙයි මේකට හුදේ කලාව කියලා ඉගෙන ගන්න ඕනේ. මේකට විවේකය කියලා කියන්නේ ඉගෙන ගන්න ඕනේ. මේකට විශ්‍රාමය කියලා කියන්නේ ඉගෙන ගන්න ඕනේ. මේකට පිරිච්ච ගතිය කියලා කියන්නේ ඉගෙන ගන්න ඕනේ. මේක සම්පත්‍ති කරගතිය කියලා කියන්නේ ඉගෙන ගන්න ඕනේ. මේක සන්තුෂ්ටි කරගතිය කියලා කියන්නේ ඉගෙන ගන්න ඕනේ කියලා යාන්තම් මේක අල්ලාගෙන ක්‍රමයෙන් මේක පැතිරෙන තාලෙට. ඒ විවේකය, ඒ හුදකලාව පැතිරෙන තාලට වැඩ කරනවා නම් Brahmacharya ජීවිතයක් කියලා කියන්න පුළුවන්. යෝගාවචර ජීවිතයක් කියලා කියන්න පුළුවන්. සතිපට්ඨාන ජීවිතයක් කියලා කියන්න පුළුවන්. ඒව නැතුව ඒන ඒ නොදුක් නොසුව වේදනාවට නදකින් නොපතන් කියාගෙන ඒක කම්මැලි කරගෙන ඒක උස්පේන්තුවක් කියලා හිතාන කාලකන්නිකමක් හිතන ගියාම ඒකට ඉතින් කාලකන්ණියා කියන්නේ දෝ කියන දෙයක් නැහැ. ඌට තමයි මුස්පේන්තුවයි කියලා කියන්නේ. ඌට තමයි කියන්නේ ආශප්පුරුෂයයි කියන්නේ. ඌට තමයි කියන්නේ අන්ධ පෘථග්ජනයයි කියන්නේ. එනිසාද ලෝකේ අපි නිට්ටරෝම විනෝදාංශ වෙනවා. නිට්ටරෝම වන්දනා ගමන් හොයනවා. නිතරම පිංකම් හොයනවා. මොන්නව හරි දෙයකින් අර හිත පටලවල තියාගෙන ඉන්නවා ශිනගත් එක ගැවිසගෙන ගැවසීගෙන ඉතින් ඒක තුලට ගියාට පස්සේ මේ සැප දුක් දෙක හැර කවදාකවත් විස්රාමයක් නැහැ කවදාකවත් විවේකයක් නැහැ ඒ නිසා මේ ඒකචාරී ජීවිතය විවේකශීලී ජීවිතය වටිනාකම තේරෙන්නේ සත්පුරුෂයාට විතරයි ඇලි ගලි වාසය කරන එහෙම නැත්නම් මේ ආලිංගන කරමින් වාසය කරන ජීවිතය ගන්ධරුවන්ගේ එකම විනෝදාංශය ගන්ධර්වන්ගේ එකම විනෝදාංශය තමයි කට්ටි එකතු වෙලා කල්ලි ගහිලා රැල්ලට වැටිලා රැල්ලට යන්නේ. රැල්ලට බැහිලා යන්නේ. ඒකට තමයි මේ මුළු ජනමාධ්‍යම තියෙන්නේ. ඒකට තමයි මේ උදේ ඉඳලා හැන්දෑනකම් පත්තරවල කියන්නේ, රේඩියෝවල කියන්නේ, ටෙලිවිෂන් එකේ කියන්නේ හැම තැනම කියන්නේ අපේ මේකට රිද්මෙට රොක් වෙන්නේ කියලා. රැල්ලට එකතු වෙලා රැළේ යම් කියන එක තමයි කියන්නේ. ඉතින් බල්ලෝ රැළේ යනවා වගේම තමයි. වෙන්න මොකක්වත් වෙනසක් නැහැ. ඒ නිසා මේකෙන් වෙන් වෙලා විවේක ජීවිතයට යන්න නම් මේ වේදනා චෛතසිකය පිළිබඳ බණහලා විතරක්ම අදින්න. මතුවෙන මතුවෙන වේදනාවක දැනගන්න මේ සැප වේදනාවට ඇදිලා උඩ පැනගෙන ගොජ දාගෙන පැනලා යන හැටි. දුක් වේදනාවක් එනකොට ඒක වළක්ක ගන්නට දුමාකාර ව්‍යාපාර කරන්න හැටි. එතකොට රාගයත් අනුව නැත්නම් රාගානුසය, දෝසානුසය පහළ වෙන හැටි දැක ගන්න පුළුවන් නම් මේ රාගයක් මනාප හැමකීමක් එනකොටම ප්‍රීතිය සෝමනස්යක් එනකොටම ඒක යටින් වැඩ කරන රාගානුසය වැඩ කරගන්න පුළුවන් නම් අපිට තොරණක් මේ විදිහට බලපත් වෙන පිටිපස්සෙන් වැඩ කරන ෆ්ලෑෂර් කොටිය දැක්කා වගේ තමයි. ඒ ෆ්ලෑෂර් කොටිය කරකිනකොට බුදුරැස් වීදෙනවා. අපිට පේන්නේ මේ බුදුහාමුදුරන්ගේ බුදුරැස් වීදෙනවා කියලා. පිස්සු දෙක කාඩ්බෝඩ් බුදුහාමුදුර කෙනෙක්. ඒකේ රැස් වීදෙන්නේ රැස් වීදෙන්නේ අර කොටේ කරගෙනකොට රැස් වීදෙනවා. ඒක දැක්කට පස්සේ තේරෙනවා ඒ ෆ්ලෑෂර් කොටේ කිසි ලස්සනක් නැහැ. කර කර කර කර චර චර චර චර ගාලා කරකේ. ඔත් ලයිට් බලන ඉන්නකොට හරි සතුටුයි. ඒ වාගේ තමයි හැම වෙලාවෙම මීහරකෙක් නාශනනුවක් දාගත්තා වගේ අපි නිතරම සැප වේදනාවට හොඳ නරක හරි වැරදි සාධාරණ සාධාරණ නැතුව ඒකාන්ත වශයෙන් ඇදලා යනවා. ඒ කරන හැම වෙලාවෙදීම රාගානුසය පෝෂණය ලබනවා. ඒ කරන හැම වෙලාවකම රාගානුෂයට ආහාර ලැබෙනවා. ඒ කරන හැම වෙලාවක සංසාරයක් උපේනවා. අන්නේ ඉපීම තියෙනකොටම වෙනකොටම දෙවන්නේක් මේකට සම්බන්ධ නැහැ. මේ සැප වේදනාවට තියෙන ඇබ්බැහිය, නතු ගතිය. ඒකට බැඳීම දැක ගන්න පුළුවන් නම් ඒ එනවා. ඇත්තටම ඒ ත්‍රාගානෝසේ එනවා. නමුත් දැනගන්න පුළුවන් එක දෝරේ ගලන යන්න මට්ටමට යන්න නැතුව දැන් මම මේ සැපට නතු වෙලා සැප හොඳ නරක හරි වැරදි මොකුත් නැතුව සැපසෙවීමේ අප්‍රතිහත ව්‍යාපාරකේ ඉඳලා ඉන්නවත් මේ හොයන්නේ සංසාරයක් නේද මේ හොයන්නේ කර්ම නේද මේ කරන්නේ සංස්කාර නේද කියලා දැනගත්තොත් මේ දැන ගැනීම හරහා යාට තවත් උනන්දුවක් වෙනවා ඊට පස්සේ එන සම්ම සැප වේදනාවකම යාට තියෙන රාගානුසය දක්ක ගන්න ඕනේ. ඒ වගේම නොදකින් නොපතන් කියලා අපිට එන අටිඝානසය සහිතව එන දුක් වේදනා නුරුස්නා ගති දෝමනස එනකොටම මේක යටින් වැඩ කරන හීන් වලින් වැඩ කරන අටිඝානසය දැනගත්තොත් අපේ ජීවිතේ හැම වෙලාවෙම තව සංසාරයක් ඇතිකරන හීන් වලින් නූල් කටින්න වගේ මේ රාගානුසයයි දෝසානුසයයි අත්තෝරක් නැතුව වැඩ කරනවා. මේ දෙක නැති හැම වෙලාවෙම පාළුයි. මේ රාගය හෝ ද්වේෂය නැති හැම වෙලාවෙම පාළුයි, නීරසයි, ඒකාකාරී, කම්මැලි. ඉතින් අපි ආයසරක් සැප ගන්න දුවනවා, දුක පෙළෙනවා. කවදාහක්වත් මේ දෙක නැති තැන තමයි නිවන් මාර්ගය කියලා තේරුම් ගන්න නම් ඒ වෙලාවට තියෙන මේ අවිද්‍යාව තීරුම් අරගෙන මේ වෙලාවේදී මේ ව්‍යාපාර කිරීමක් මොකක්වත් නැතුව මේ ලැබිච්ච විවේකය සාදරෙන් බාර ගන්නම්. ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනේ පශීදති කියලා පහදිනවනම් මට මේ හම්බෙච්ච නිස්සද්ද භාවය, මට මේ හම්බෙච්ච විවේකය, මට මේ හම්බෙච්ච හුදකලාව, මට මේ හම්බෙච්ච ඒක ඒකචාරී ජීවිතය කෙරේ පහදිනවනම් මේ මනසට පේනවා මේක දියුණු පවුණු කරගන්න එච්චර අමාරු නෑ. අමාරු වෙන්නේ මේක අඳුරන්නේ නැති වුණොත් අපි නිතරම ඇලි ගලි වාසයට යනවා. සමාජශීලී වෙන්න හදනවා. හැම වෙලාවෙම සම්බන්ධකම් පවත් ගන්න හදනවා. මේ හැම සම්බන්ධයක් කරාම එක්ක රාගාංශ එක්ක දෝසාංශ වැඩෙනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව හඳුනා ගැනීමත් හඳුනාගෙන ඒකේ තියෙන නුරුස්නා ගතිය ඒකේ තියෙන නොදකින්න ඔබතන් කියන ගතිය මුස්පේන්තු ගතිය වෙනුවට ඒක පහදලා මේ කයි සතිය කියලා කියන්නේ එතකොටම තමයි තේරෙන්න පටන් ගන්නවා අනේ මෙච්චර කාලයක් මම මේ විවේකයට පයින් ගැහුවා නේද මේ කම්මැලිකමක් කරගත්තා නේද මුස්පේන්තුවක් කරගත්තා නේද පරාදයක් කරගත්තා නේද විවිධ ව්‍යාපාර වලට දාගත්තා නේද මං ඊට පස්සේ ලැබෙන ලැබෙන විවේකයේ මෙහෙම නෙවෙයි වටිනා විදිහට සලකන්න ඕන කියනකොටම ඒ කෙනාට ඇතුළ කුමුදුවාගෙන ඉන්න සතුටක් එන්න පටන් අර ගන්නවා. මගේ ගැලවුම තියෙන්නේ මගේ ළඟමයි. ලැබෙන ලැබෙන චිත්තක්ෂණේ නාස්ති කරොත් කරන්න බෑ කියලා මේ සතිය, ප්‍රීතිය, සුඛය, පසද්ධිය, සම්පජාඤ්ඤේ ඔක්කොම චෛතසික වලට ඉඩක් කරනවා. මේ හුදෙකලාව අගය කරන්න පටන් ගත්තා. ඒ නිසා හුදෙකලාව තමයි ලෝකේ තියෙන හොඳම කලාව. වටිනාම කලාව තමයි ලෝකේ තියෙන හුදෙකලාව. අපි මෙතෙක් කල් කිව්වේ මොකද්ද? ඒකට පයින් ගහපේ. ඒ නිසා හුදෙකලාව අගය කරන්න පටන් ගත්තට පස්සේ එතකොට තියෙනවා බුදුරජාන් වහන්සේගේ ඒ විවේකීට මනාප ඒකචාරි ජීවිතය ඒ වගේම මේ ශාසනය මෙතිකල් රැකගන්න උරදීලා ඇදී කටයුතු කරපු මේ මහා තෙරුන් වහන්සේලා කොච්චරක් මේ ජනරැල්ලට අහු වෙන්නේ නැතුව අප්‍රසිද්ධියම නෙවෙයි ප්‍රසිද්ධිය වර්ජනය කරලා තමන්ගේ කටයුතු කරපු නිසා <clears throat> ශාසනය දැක්කා. ඒ නිසා අපිට ධර්මය, සංඝයා, සීලය තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒකකොට තේරෙන පටන් අර ගන්නවා මේ විදිහට මේ වේදනාව විශේෂයි. මතු පිටින් පෙන්වන හොල්මන නෙවෙයි, පිටිපස්සේ හීනූලෙන් පෙන්වන වැඩපිළිවෙල. දකින්න පටන් ගත්තට පස්සේ තමන්ගේ හිත මොන තාලෙන් හරි මොන දේ දීලා හරි මේ සංසාරේ වඩන්න ජාතිය බෝ කරන්න අපේ මේ ශරීරේ පාවිච්චි කරන්න හිත වෙනමම න්‍යාය පත්‍රයක් තියෙනවා. අපේ න්‍යාය පත්‍රයේ බැලයෝ, අපේ න්‍යාය පත්‍රයේ දාසයෝ, අපේ න්‍යාය පත්‍රයේ කඹරන්නෝ. ඒ නිසා අපි කවදද මේ අඩු ගානේ න්‍යාය පත්‍රයක වැඩ කරනවා තමන්ගේ වන අපේ නෙවෙයි ඒකේ තියෙන්නේ තමන්ගේ අභිවෘද්ධිය නෙවෙයි ඒකේ තියෙන්නේ තමන්ගේ අත්ත කුසලේ නෙවෙයි ඒකේ තියෙන්නේ මේ සංසාරයට බඳින එක කියලා මේ හිත ඒ ඒ වේදනා අනුව ඒ ඒ කායික ඉරියව් අනුව මෙයා වෙස් පෙරලන හැටි ඒ හිතේ තියෙන යෝසුළු භාවය හිතේ තියෙන ස්පන්දන භාවය චපල භාවය විනස් වෙන සුළු භාවය දකින්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා මේක නේද මෙතෙක්කල් මම කියාගෙන මගේ කියන කවලා පොවලා ඔක්කොම කළා හැදුවේ. නමුත් මේ හිත ඒ කාන්තේම යාගේ න්‍යායපත්‍යයකට තමන් නතු කරගෙන වැඩ කරගෙන යනවා. අන්තිමට ඒක එළි වෙන වෙලා වෙනකොට තමන්ගේ தත්ත්වයට ගැලපෙන්නේ නැති වැඩක් වෙලා. සීලෙත් කැඩිලා. සමහරට සමාධියත් නාස්ති වෙලා. ප්‍රඥාවත් නාස්ති වෙලා නමුත් අපිට සාම අල්ලන්න බෑ මේකේ මහවරා කවුද කියලා. මේ හොරකන් ණය මේ නායකයා කොහොමද මේ වැඩේ යන්නේ කියලා. ඒක නිසා වේදනාව පිළිබඳව ඇත්තටම හැම වේදනාවක පිටිපස තියෙන රාගානුසය, දෝසානුසය, මෝහානුසය මිනිස්සෙක් දැකලා මිනිස්සුගේ හේවණල්ල දකින්න වගේ අල්ලන්න පටන් අරගත්තට පස්සේ ඒක න හොඳට ලක්ෂ වාරයක් කියලා කෝටි වාරයක් වේදනාවත් එක්ක පිටිපස්සේ වැඩ කරන අනුසය දකින්නකොට පේනවා මේ හිත කොච්චර යෝසුලුද කොච්චර ශීඝ්‍රයෙන් එහාට මෙහාට පෙරලෙනවද කිව්වොත් මේ ඇකිලිචේත කපාරට විසිරියනවා මේ සතුට වෙච්ච හිත කිසිම වග විභාගයෙන්තරෝ ආය කනගාටුවටපත් වෙනවා ඒ හැම එකකදීම අපිට වෙනවා මේ හිත මගේ කියලා මේ හිත මගේ ආත්මය කරගෙන මේ හිත මගේ මම කියන මගේ කියන මගේ ආත්මය කරන. එතකොට මේ හිතේ මේ හොල්මන හිත යහට මෙහාට නලියන පැතිකඩවල ටික දවසක දැනගන්න පුළුවන් වුණොත් මෙයා ළඟ තියෙන වෙස්මුණු මෙච්චරයි මේ වෙස්මුණු තමයි ශීක්‍රේ මාරු කරන්න කියලා තමන්න තේරෙන පටන් අර ගන්නවා යා නටාගෙන ඉන්නේ මොන නාටකමටද කේල් ගහ ගන්නද ඉන්නේ පොල් ගහ ගන්නද ඉන්නේ කියලා හිත දැනගන්න පුළුවන් ගතියක් ඒ ඒ පරිසර සාධක අනුව වේදනා අනුව රූප ධර්ම අනුව යෝගාවචරයට සිටියංගත කරගන්න පුළුවන් වෙනවා. ප්‍රස්ථාරගත කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා වේදනානුපස්සනාවේදී නාම ධර්ම වලට හිත දැම්මට පස්සේ යෝගාවචරය තේරෙන පටන් අර ගන්නවා. සුඛ වේදනාවක් එනකොට හිත රාගානුසයත් එක්ක සරාග හිතක් හැදෙනවා. රාග සහිත හිතකටපත් වෙනවා. රාග සහිත හිත අපි කියන්නේ సౌందర్యාත්මක හිතක්. සුඛාස්වාදයේ තියෙන එක එකක්. ආස්වාදයේ දනවන හිතක්. ඒකට අපිට තියෙනවා සරාග හිතක් ඇතිලා තියෙනවා. නමුත් අපිට මේ සරාග හිත කියන සුඛ වේදනාවට මනාපෙට සෝමනසේට ඇලෙන හිත දැක්කට මේ සරාග නැති විතරාග හිතක් සරාගයකට සාපේක්ෂව සරාගිතත් එක්ක උරුට්ටු වෙලා තියෙන බවක් කවුරක්වත් හිතන්නේ. අපි දන්නේ විතරාගීත තියෙන බුදුහාමුදුරෝ ගාව විතරයි. රහතන් වහන්සේලා ගාව විතරයි. අපි ළඟ තියෙන්නේ සරාගීත විතරයි කිය. ඒ නිසා බුදුරජාණන්සේ අභ්‍යාසයක් දෙනවා. අර වේදනා අල්ලගත්තට පස්සේ හොඳ අපිට දැන් මේ වේදනාවට මේ රූපෙට මේ ශබ්දෙට මේ ගඳට ආශාවක් පහළ දෙන සරාගීත. ඒ සරාගීත මෙතනින් ඇවිල්ලා මෙතනින් ගියාට පස්සේ ඒ හිත පටන් ගන්න ඉස්සරලයි ඒකට පස්සේ තියෙන හිත බුදුරජාණන් නම දාන විතරාගේ හිත කියලා සරාගේ නැති හිත. එතකොට මේ යෝගාචර මේ ආශාස සාපේක්ෂව ප්‍රසවාසය බලනවා වගේ රාග රත් හිත දන්නවා වගේම මනාප හිත දන්නවා වගේම සුඛ හිත දන්නවා වගේම සෝමනත් හිත දන්නවා වගේම දැන් මේ මගේ හිතේ සෝමනස්සේ නැහැ සුඛය නැහැ මනාපේ නෑ රාගේ නෑ කියලා රාගයට සාපේක්ෂව විතරාගයේ හිත දැකපු දවසේ පේනවා මෙන්න මේ විතරාගයේ හිත නැතුව සරාගයේ හිතක් ඉන්න බෑ සරාගයේ හිතක් නැතුව විතරාගයේ හිතක් ඉන්න බෑ මේ දෙන්න එකිනෙකාට සාපේක්ෂයි හැබැයි මෙතෙක් කල් අපි කොච්චර අන්ධද කියනවා අපිට විතරාගයේ පැත්තක් තිබුණ බවක් අපි දන්නේ නැහැ අපි හිතන්නේ නිටතරම අපේ හිත රාගයට දුවනවා කියලා පශ්චාත්තාප වෙන එකයි කරන්නේ නමුත් රාගහිත රාගහිත වශයෙන් බෙල්ලෙන්ම අල්ලගත්තට පස්සේ ඒ සාගහිත ඉන්නේ ඉස්සෙල්ලා මොකද්ද තිබුණේ? රාගහිත ගියාට පස්සේ මොකද තියෙන්නේ? විතරාගේ හිතේ. ඊට පස්සේ සමාහට රෝගාතර ද්වේෂහිත පහළ වෙනවා. සදෝසිතර තද්ද වෙනවා, කෑ ගහනවා, නහර පුම්බනවා, දාඩිය දානවා. ඒසර දන්නවා තමන්ට තරම් නොවන වැඩ කරනවා. නමුත් මේ දෝෂහිත, සදෝෂහිත ඉන්නේ ඉස්සෙල්ලා කොහෙද තිබුණේ? ඒක ගියාට පස්සේ හිත වැටෙනකොට විහිත දෝෂී හිතකට. ඒ කිනාට කවදා හරි සදෝෂ හිතට සාපේක්ෂව විහිත දෝෂ හිත කියන මේ දෙක සාපේක්ෂතාවය. එකිනෙකා කෙරෙහි අපේක්ෂා කරන ගතිය දන්නවනම් මේ සදෝෂ හොඳටම කේන්ති ගිය හිත ගියාට පස්සේ හිතෙන් අයින් වුණාට පස්සේ ආයේ සදෝෂ හිත තිබුණු තැනම දැන් විහිත දෝෂී හිත තියෙනවා කියලා හිතට විලිලැජ්ජ නැහැ. කොහොමඩක්වත් විලැජ්ජාවක් නැහැ. බය ලැජ්ජාව මොකක්වත් නැහැ. රාගෙ තිබුණ එකට රාගෙ නැති හිත එතනම පහළ වෙනවා. දෝෂේ තිබුණ දැනම දෝෂේ නැති හිත පහළ වෙනවා. ඊගාට සමෝහිත අන්දමන්දයි අන්‍ය විහිතයි තීරෙන්නේ අවුල් පහස වෙන හිතක් තියෙනවා. නමුත් මේ අවුල් පහස වෙච්ච හිත තියෙන ඉස්සෙල්ල බොහොම පිරිසිදු හිතක් තිබිලා නෑ අවුල් පහස වෙන්නේ. අවුල්පාස වෙච්ච හිත වික්ෂිප්ත හිත ගියාට පස්සෙත් හිතේ පිරිසුදුකමක් නැන්නේ ඒක විත මොහිත මේ මොහිත සමෝහිත විත මොහිතත් එක්ක ගලපනා බලන්න පටන් ගත්තට පස්සේ මේ යෝගාචර මේ සමෝහිත මට වේවා විත මොහිත මට නොවේවා සදෝත හිත මට වේවා විත දෝෂී මට හිත නොවේවා සරාගේ හිතමද වේවා විතරාගේ වේවා හෝ ඒකේ අනිත් පැත්ත අපිට කරන්න අයිතිවාසිකමක් නැහැ ඒව පහළ වෙන්නේ ඒවට හේතු සහිතව ඒ වගේ ප්‍රත්‍ය සහිතව පටිච්ච සමුප්පන්නව ඉතින් මේ සරාගේ හිත ආපම සතුටු වෙන්නයි විතරාගේ හිතට කනගාටු වෙන්නයි කිව්වහම ඒ යෝගාවචරය ඒ දරණ දුක ගන්න දුක් විඳවන විඳවිල්ල කිසිසේත්ම අදාළ නැති එක බුදුහාමරක පැත්තෙන් බලනවා අපි කිව්වත් අපේ අම්මා මැරෙනවා. මැරුණාට පස්සේ බඩ බැඳගෙන ඇඬුවත් අම්මා නැගිටිනවනේ. අඬන්න පුළුවන් ඕනේ. දැන් අල්ලපු ගෙදරටත් කී කී අඬන්න පුළුවන්. ඉතින් මැරුණා මැරලා අම්මා මැරලා ඉවර මොන කරන්නේ? පණිවිඩ එනකොට මුන්දගේ හුස්ම ගිහිල්ලා. ඉතින් අඬුවයි කියලා මොකක්ද ඇති වෙන්නේ? යාර මැරිච්ච ගෑනට ඇති වැඩකුත් නැහැ. මේ අඬන මනුස්සයට වැඩකුත් නැහැ. ඊ බුද්ධියක් නැහැ. ඉතින් ඇඬුවේ නැත්නම් හරි සවුත්තුයි කියලා ඉතින් ඉසాతු බැඳගෙන අඬනවා. අම්මනේ ප්‍රශ්නයක් නෑ කොච්චර ඇඬුවත් ප්‍රශ්නයක් නෑ. මොකද සත්ත පහක ඇති වැඩ නෑ. මට මතකයි අපච්චි නැතිලා මං ඇඬුවා. අම්ම වැච්චිලා යන්තම් පොඩ්ඩක් ඒත් නෑ මෙහෙදි ඇඬුවා. මලගෙඩි ටික අරපස්සේ පොඩ්ඩක් පෙර ගන්න පුළුවන් වුණා. මම මේ කියන්නේ මේ මම මේකෙන් ගොඩ ඇවිල්ලා කියන එක නෙවෙයි. මේකේ තියෙන විහිළුව. එහෙම නැත්නම් අපි මොන හරි එකට කවුරු හරි අපිට නුරුස්නා දෙයක් කරනවා අපිට කේන්තියක්. වචනකින් හරි ක්‍රියාවකින් ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරුවට පස්සේ අපි කනගාටු වුණාට ඇති වැඩක් නෑ අනිත් දවසෙත් ඒ වැඩි වුණොත් ආයෙත් අපිට අර වගේම කේන්තිය. ඒ කේන්තිය යන්නේ කේන්ති නොයන හිතත් එක්ක ගලපගෙන තමයි. ඉතින් අර කේන්ති යන හිතයි කේන්ති නොයන හිතයි. නැත්නම් රාග මතුවේ චිතයි රාගේ රක්ත නොවිච්ච හිතයි. මෝහේ සහිත හිතයි මෝහේ නැති හිතයි දෙකටම එක වගේ වෙන්න ඕනෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වහම කොහොමද කවුරුත් පිළිගන්නේ? සරාගේ හිත වගේම විතරාගේ හිත දෙකම උඹ නෙවෙයි. සදෝෂ හිත වගේම විත දෝෂ හිත දෙකම උඹ නෙවෙයි. උඹට පාලනය කරගන්න බෑ. සමෝහ හිත සහ විත මෝහ හිත දෙකම උඹ නෙවෙයි. මේ දෙක මේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් තද කරන මැෂින් එකක් වගේ එක එක බොත්තම් තද කරනකොට එක එක දේවල් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ අනිවාර්යම චිත්ත නියාමයක් අනුව. අනිවාර්යයෙන්ම හේතුඵල ධර්මයක් අනුව. මේක දිහා මම මාගේ කියන තුව බලන්න පුළුවන් නම් ඒක සත්‍යයක්. දුමාකාර සත්‍යයක්. දැන් Tamanට කේන්ති කිලේ ඉන්න බව හොඳටම දන්න. ඒ වෙනතම මට ආසවල් දෙයට ආශාව පහළ වෙලා තියෙනවා. එනතම මගේ ඔළුව අන්‍ය විහිිත වෙලා. තේරුමක් කේරුමක් නැතුව අවුල් වෙලා. ඉතින් මේක මම මාගේ කියන්නේ නැතුව ඒකට සාපේක්ෂ සමෝහ පීත මොහ, ඡදෝස, පීත දෝස, ඡරාග, පීත රාග වශයෙන් මේ ටික බලා ගන්න පුළුවන් නම් හොඳ ලාභයක් තියෙනවා මේ Taman ළඟ ඉන්න මිනිහට තියෙන හිතත් ඕකමයි. කවදාකවත් වෙනසක් නැහැ. Tamanගේ හිතේ මේ වේත් පෙරලිය දිහා අනුන්ගේ එකක් වගේ බලන්න පුළුවන් නම් ළඟ ඉන්නවනසය හැරනකොට කීයත හැකි එයාටත් වල්ගේ පෑගිලා තියෙන්නේ මට වගේම තමයි. ඒ වැඩ පිළිවෙලේදී අපි මේ අහුවිල්ලේදී ඒ ඔක්කොම එකයි. ඔක්කොටම තියෙන එකම හිත. නමුත් අපි එයාට දොස් කියාට අපිට තරහක් ප්‍රශ්නයක් නෑ අපිට කේන්ති කියාම අපිට රාගය ආවම මේක මගේ කියාගෙන මේ තැවෙන ගතිය ඇති කරගන්නේ චිත්ත නියාමයේ දන්නේ නැති නිසා. ඒ හේතු ආවොත් මේ ඵලේ පහළ වෙනවා. ඒ ඇඬුවයි කියලා මොනවා කරන්නේ. කනගාටුවල ඇති වැඩේ මොකක්ද? ඒවයි එනවා යනවා. ඒ තරම්ම ශීඝ්‍රයෙන් යනවා මේ රාගෙන් තන්නේ කළ රාගරත්ත වෙච්ච හිත ගියාට පස්සේ කළු ලෑල්ලක යමක් කියලා මැක්කුවා වගේ මොනම රාගයක්වත් නැහැ. හිතා ගන්න බෑ. ඒක හොඳට බලා ඉන්නකොටයි තේරෙන්නේ. ඒක හොඳටම ද්වේෂයක් වෙනවා. ඒ ද්වේෂය හොඳට බලනදක ගියාට පස්සේ ඒ තැවිලි තැවිලි මොකක්වත් නැහැ. කොහොම හිත ඊගාවට රාගයට උනත් යන්න පුළුවන්. හැබැයි රාග හිතේ ද්වේෂයට දෙන්න බෑ. ද්වේෂ හිතට රාගෙ ඉන්න බෑ. රාග ද්වේෂ දෙක තියෙන හිතට නිදිමත ඉන්න බෑ. ඔන්න ඔය තුන් දෙනා එක එක අල්ලගත්තොත් අර උසල මූට ගහතයි. මේක උසල ඌට ගහතයි. නිදි මතක් කරනකොට පොඩ්ඩක් අද වෙච්ච එකක් මතක් කරන්න බලන කාට හරි කවුරු හරි බැනව එකක් හරි කාට හරි බැනව එකක් හරි යාර නිදිමත කොහේ ගියාද වන්නම් වෙන්නේ. ඒ වගේම තමයි හොඳටම ද්වේෂක් ආපු වෙලාවක රාගෙ මතුවෙච්ච එකක් පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න. අර මොනවත් මතක නැහැ. මං කියන්නේ මේවා කරන්න කියලා අතපොච්ච ගන්න කියලා. කළ හැකි දේවල් මම කියන්නේ. මේ එක එක එක එක අපේ රසායනාගාරයක මේ pH එකේ වෙනස් වෙනස් ද්‍රාවණ තියෙනවා නම් මේක ඇසිඩ් ගතිය වැඩි නම් භාෂ්මික දෙයක් එකට දාපු ගමන් ඒක සමතුලිතෙ වෙලා යනවා. මේ රසායනේ මේකට දාපු ගමන් ඒක වෙනස් වෙලා යනවා. එච්චරමයි දැන් ඔය ඔය මේ කියන තරාග සදෝෂ සමෝහ කියනවා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දැම්මට පස්සේ මොලේ නිකුත් කරන රසායනික ද්‍රව්‍ය වලින් හරියටම කියන්න පුළුවන් දැන් තියෙන්නේ සරාගී හිතක් කියලා. දැන් තියෙන්නේ සදෝෂ හිතක් කියලා. දැන් තියෙන්නේ සමෝහ හිතක් කියලා. ඒ වගේම සරාග හිතක් කරපු එකනට අසුබ භවනාවක් දාලා ඒ අසුබය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම කම්පියුටර් එක හරියටම පෙන්නනවා වෙන යන වේව්ලෙන්ත් එක. සදෝෂ හිතක් ආවෙලායි මෛත්‍රිය දැම්මට පස්සේ මෛත්‍රියාවට පස්සේ මොළේ වැඩ කරන හැටි ඒකෙන් නිකුත් වෙන විද්‍යුත් චුම්බක කිරණ, ඒ වගේම මොලෙන් නිකුත් කරන රසායනික ද්‍රව්‍ය ඔක්කොගේම සමානයි. ඊට පස්සේ කාට හරි පුළුවන් ඒ රසායනික ද්‍රව්‍ය ඔලුවට දාලා සරාගයක් ඇති කරලා දෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ ඕනම කෙනෙකුට සරාගී හිතක් ඇති කරලා දෙන්න පුළුවන්. සදෝෂ හිතක් ඇති කරලා දෙන්න, සමෝහ හිතක් ඇති කරලා දෙන්න පුළුවන්. දැන් තියෙන හොඳ බිස්නස් එකක් තමයි ලස්සන ස්වරූපයක් තියෙන පිරිමි කෙනෙකුට ස්ත්‍රීලිංගයක් බද්ධ කරගන්න. බද්ධ කරලා ස්ත්‍රී හෝමෝනේ ගැව්වට පස්සේ වෙන රටකට ගිහිල්ලා වෛශ්‍ය වෘත්තිය දෙන්න පුළුවන් අවුරුදු 5ක් කරපු ගමන් කෝටි ගණන් අම්බ කරගත්තා. ආපහු ඇවිල්ලා ලිංගේ මාරු කරගෙන ඉදර එන එකයි තියෙන්නේ. අංගපසක මොන හරි අඩු නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අහවල් දෙයි හදන්න ඕනේ. මේ කිමිකල් එකයි දෙන්න ඕනේ. දුන්නට පස්සේ හැදෙනවා. ඉතින් මේ මනසට ඒ දෙන රසායනික ද්‍රව්‍ය වල හැටියට එයාගේ මානසික තත්ත්ව අපි කියන ආකල්ප ආවේග වෙනස් වෙනවා. ඒක නිසා මේක මේ මේ රසායනිකයෙන් කරන්න පුළුවන් දෙයක් අපිට පාලනයක් නැතුව සිදුවෙන දෙයක් මේක අනුව තැවෙනවයි කිව්වට පස්සේ අපිට කිසිම පාලනයක් කරගන්න බැරි දෙයක් වෙනුවෙන් අපි තැවීමක් තියෙනවා. මේක දිහාට එන්න බෑ. ඒ කායanusasanaව හොඳට වඩලා වේදනානුපස්සන වඩපු නැති කෙනාට තමන්ගේ හිතේ මේන හොල්මන මේ මොළයේ රසායනික ද්‍රව්‍ය වෙනස් වෙන හැටි එහෙම නැත්නම් මේ විද්‍යුත් චුම්බක කිරණ වෙනස් වෙන හැටි හිතා ගන්න බෑ හිතන්නෙම මේක දැන් මගේ මේක මම මේක මගේ ආත්මය කියලා සරාගෙනකොට ලැජ්ජ වෙනවා සදෝෂ වෙනකොට පශ්චාත්තාප වෙනවා සමෝහය එනකොට මම මෝඩ වුණයි කියලා හිතනවා මොකද සමෝහය හිත තියෙන්නේ වීත මොහ හිතත් එක්ක අචිනතගෙන සරාග හිත තියෙන විතරාග හිතත් එක්ක අටිනත කියන. සදෝෂ හිත තියෙන විත දෝෂ හිතත් එක්ක අටිනත කියන. එයා යනකොට මෙයා එනවා මෙයා යනකොට එයා මේන්න මේක දැක්කට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ අදයි තියෙන මේ දැනුම් වලට වැඩිය සරුවච්චන් වහන්සේ ගාව කොච්චරක් මේක තිබුණද කියලා කියනවනම් සරුවච්චන් වහන්සේ පින්නපාත යන වෙලාවේදී බම්බයක් ඉස්සරහා බලාගෙන නැතේ යටලෙතු හෙළු හෙළු දෙද්දක සහිතව සනසුන් ගමනේ යද්දී ගව්වතරම් ප්‍රදේශයේ ඉන්න ඕනම කෙනෙකුගේ හිතක මොකද වෙන්නේ කියලා හරියට එයාපෝට් එකේ තියෙන රේඩාර් මැෂින් එකට අහු වෙනවා වගේ ਸਰවඥයන්සි දන්න මොකද්ද වෙන්නේ කියලා ඕනේ නම් ගව්වක ප්‍රදේශයේ සිදුවෙන ඕන දෙයක් දැනගන්න පුළුවන් මොකද උන්වහන්සේ දන්නවා මම මේක පුරුදු කරලා තියෙනවා මේ සංසාරේ පුරාවට කොච්චර අවස්ථාවල් භාවනා කරලා තියෙනවද කියනවනම් උන්වහන්සේ කාලකාරාම සූත්‍රයේදී සඳහන් කරනවා සදේවකේ සමාරකේ සබ්‍රක්‍මකේ සස්සමන බ්‍රාහ්මණියං පජාය දේව මනුස්සාය යං කිංචි දික්තං සුතම් මුතම් පත්තම් පරියේසිතං අනුවිචරිතම් මනසං සබ්බං අහං ජානාමි කියලා. මහණෙනි මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත පැවිද්දන් සහිත මේ ලෝකයේ යමෙක් යමක් දකිනවද යමෙක් යමක් අහනවද යමෙක් යමක් ගන්ධ රස පහස විඳිනවද හිතනවද හිතින් පරිේෂණ කරනවද පත්තම් පරිේෂණ අනුචරිතම් මනස හිතින් මෙහෙවනවද ඒ දන්න සේරම මම දන්නවා ඒ හැම එකක්ම උන්වංශය හරහා ගිහිල්ලා තියෙනවා ඒක liver තමයි කිව්වේ මම සරුවත් නැහැ කියලා එනිසා තම අපේ හිතකට පහළ වෙන මොනම දෙයක්වත් සරුවචංශය දන්නේ නැති දෙයක් නැහැ. ඒක කොච්චර තිබ්බත් නිවන් දකින්න බාධාවකුත් නැහැ. මේ හිතේ කොච්චර දෝෂෙ තිබ්බත්, කොච්චර මොහෙ තිබ්බත්, කොච්චර රාගෙ තිබ්බත්, ඒ රාගෙ නැති වෙලාවක් තියෙනවා ඒ දෝෂෙ නැති වෙලාවක් තියෙනවා, මොහෙ නැති වෙලාවක් තියෙනවා. මේ වෙලාවේ භාවනා කරන්න. රාගය ආපම රාගය දැනගන්න. ඇත්තට රාගේ නැති වෙලාවේදී සතිය පිහිටවනටත් වඩා ශ්‍රේෂ්ඨ ගතියක් තියෙනවා. දැන් මට රාගෙ තියෙන්නේ. රාගය ආපම මගේ හැටි මෙහෙමයි කියලා. රාගය පවතිද්දිත් සතිය පවතිනවනේ. ඒක චිත්තානුපස්සනාව කියලා කියනවා. ඒ විදිහට Taman තුළම හල වෙන මේ චිත්ත tattwa හොඳට එකක්වත් අත නැහැ. ඉතින් අපි පටන් ගන්න ගොරෝසු දේන් තමයි. කරගෙන කරගෙන යනකොට මේ වගේ අතු ඉති විහිදි සරාග සදෝෂ සමෝහ ඒ වගේ හිත් tattwa පේන්න පටන් අර ගන්නවා ඒවට ලැජ්ජා වෙනවා සමහරට උදම්මනර සමහරලාට ඒක වැත්තක තියලා එක එක හිත් චිත්ත tattwa අහුලන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා අර කායानुපස්සන වශයෙන් වඩපු සතිය වේදනානුපස්සන වශයෙන් වඩපු සතිය හොඳට මේකට උරදීලා ඇදී කටයුතු කරනවා පශ්චාත්තාප වෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව එන චිත්ත tattwa චිත්ත tattwa වශයෙන් තේරුම් ගන්න ගන්නවා එනිසා චිත්තානුපස්සනාවේදී සරුවචනanse පෙන්නනවා එහෙම තමන්ගේ හිත දිහා බලන්න හිතක වෙලාවට හිත හරි ලැජ්ජ වෙලා ඇතුළට නැමිලා සංකීර්ණ භාවයට යනවා අතමිට මෙලෙවුවා වගේ. කියා ගන්න බැරි සත්‍ය සමානට විචිත්ත භාවයකට යනවා මීමැසි පොදියක් ඇවිස්සලා ගියා වගේ. මේ එක එක සරාග හිතට එක විදියක් ක්‍රියා කරනවා සදෝෂ හිතට එක විදියක් සමෝහ හිතට එක විදියක් වීත රාග වීත දෝෂ වීත මොහ එනකොට මේ සමහර වෙලාවට හිත ඇකිලිලා එකතු වෙනවා සමහරට විසිලා යනවා. ඉතින් මේකේ තමයි ඇකිලිච්ච හිතට අපි කැමති වෙනවා. විසිරිච්ච හිතට අකමැති වෙනවා. එහෙම නැත්නම් විසිරිච්ච හිතට කැමැති වෙනවා, ඇකිලිච්ච හිතට අකමැති වෙනවා. මේ ඔක්කොම හිත අර රාග දෝෂ මොහ වගේම මීමැසි පොදිය වර එක වැස්ත වේලාවට එකතු වෙනවා, පායනකොට විසිරලා යනවා. එකතු වෙලා තිබ්බත් ඔය මීමැසෝ ටිකමයි විසිරලා ගියත් ඔය මීමැසෝ ටිකමයි. ඒ නිසා අපිට සමානට භාවනාදී හතියක් සමාධියක් ඇත්තෙම නැහැ. ඉතින් බුවක් කිත්ත ගලේ ගැහුවාගේ නන්නත්තර වෙලා ගිහලා. ඔන්න ටික වෙලා ගියාම ආයේ අලු අකුරු ටිකට මේ පැන් ටිකක් දාලා ගුලි කරන්න පුළුවන් ඒ ෂෝක් එකට හිත පිඩු වෙන ගතියක් එනවා. මේ දෙකම එක මිනිස්සෙකු තුළ සංකීර්ත විකීත බව වෙන්න පුළුවන්. මේක එකක් ළඟා වීමක් අනික පරාදයක් කියලා ගත්තොත් භාවනාවක් යන්නේ මේ දෙක දිහා චිත්ත tattwa වශයෙන් නැත්නම් චිත්තානුපස්සන වශයෙන් ඉති ඕල්මන් වශයෙන් බලන්න පටන් අරගත්තොත් තේරෙන පටන් ගන්නවා මේ අපි අනුන්ගේ දේවල් පිට දීලා වෙන තැන් වල බල බල කවදාකවත් මේක කරන්න නිසා තමන්ගේ හිතටපත් වෙන මේ හේවණලි මට කිය හොල්මන් කියන්න පුළුවන්. ඒක එක හිතේ හොල්මන් ඒ වෙස් බැඳිලි ඒව එනකොට මේ සංකීර්ත හිතක් මේ විකීර්ත හිතක් කියලා කාටද දැනගන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් ගන්නවා මේ දෙක නැතුව සංකීර්ත විකීර්ත නැති හිතට කියනවා ධ්‍යාන කිට්ටු කරව මහත්ගත හිත කියලා. මහත්ගත හිත අමහත්ගත හිතත් එක්ක කසාද බඳලා ඉන්නේ. දෙන්න එකට ඉන්නේ. ධ්‍යානක ඉන්නවනම් ධ්‍යානෙ කැඩෙන්නම ඕන. දිගටම ධානයක ඉන්න බෑ. එතකොට මහත්ගත හිත තියෙනවා. අමහත්ගත හිතක් තියෙනවා. මේ දෙක මාර්කාවයි කියලා මේක නැතිවට යන්නේ ඔක්කොම తాවකාලික දේවල්. රාග හිත එනවනම් වීත රාග හිත ඒකාන්තයෙන්ම එයාව යටපත් කරනවා. වීත රාග හිත ආනම් සරාග හිත මේක යටපත් කරනවා. මේ වලට කිසිම ලැජ්ජ බයක් නැතුව එකිනෙකට මාරු වෙන හැටි දිහා බලනකොට ලෝකේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේකට උපමාවක්වත් දෙන්න බෑ කියලා. හිත කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද? පද පසුබිමට සාපේක්ෂව නැතුව යොහුසුළු වෙනවද කියනවනම් උපමාවක්වත් පෙන්වන්න බෑ. ඉතින් මේ එච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයකට එකට කැමති වෙලා එකට අකමැති වෙලා අපි මේ විඳින්නේ විඳවිල්ල දිහා බලනකොට කොහෙදෝ යන නන්නතර හිතක පහළ වෙන මේ චිත්ත tattවලට අපි කොච්චර දවසක හිත කරනවද මේ හිත මගේ කියන්නේ කියලා. මේ හිතවිල්ල මගේ කියන්නේ කියලා. මේ ආකල්පේ මගේ කියන්නේ කියලා. ඒ අර පසුගිය දවසක මට මතකයි මම ඒ අන්තර්ජාලයක වැඩ බලනකොට මේ මිනිස්යා මම හිතන්නේ කැරිබියන් රටක මිනිස්සු බෞද්ධෙක් නෙවෙයි. බටහිර ක්‍රමයට හැදිලා තියෙන ඉන්දියන් සාමි කෙනෙක් එක්ක අසුර කරලා තියෙන අවුරුදු 6ක් විතර බොහොම කිට්ටුවෙන්. මේ මිනිස්යා කියනවා මේ අපිට එන ආකල්ප තියෙන ආවේග තරහා එහෙම නැත්නම් ආසාවල් හිත වික්ෂිප්ත වෙන ගතිය ඕව දිහා එනකොට මම මයිලකට එනවලු මිනිස්සු හරියට අහන්න. යා කියනවා මම උගන්නන්න යන කෙනෙක් නෙමෙයි මට උගන්නන්න ඕනක මොකුත් නැහැ. මම මගේ වැත්තට කියලා විවේකේ ඉන්නේ. මිනිස්සු ඇවිල්ලා කියනලු මට මෙහෙම තද බල ආවේගයක් තියෙනවා. මට නිින්ද යන්නේ නැහැ. මට එහෙම නැත්තම් ද්වේෂයක් තියෙනවා. මට මේ වගේ ආසාවක් තියෙන එක එක මානසික දේවල්ට යා කියනවා. මේ මානසික තත්ත්වවලට උඹේ හිත නැතුව ඉන්න බෑ. නමුත් උඹේ හිතට පුළුවන් මානසික ඔය ආසාවෙ නැතුව ඉන්න. එච්චරයි. ඒකට උඹ නැතුව බෑ නමුත් උඹට පුළුවන් ඕක නැතුව ඉන්න. ඒ නිසා මේක ආවයි කියලා උකට කෑ ගහන්න එපා. ඔය ආව යනවා. ගියාට පස්සේ ඊටු ටිකෙන් වැඩ කරපන්. ඉතින් ඒක වචනයක් තමයි ඒක කියවෙන්නේ. අපි චිත්ත සංතාප ඇති වෙනවා අසහනකාරී තත්ත්වවලටපත් වෙනවා ඒ අසහනකාරී තත්ත්වෙට මගේ හිත නැතුව ඉන්න දණක් නැහැ නමුත් බුදුහාම කියන උඹේ හිතට පුළුවන් අසහනෙන්තරෝ ජීවත් වෙන්න උඹේ හිත වර්තමානයේ ගණන් ගන්නකොට ආසාව කිසිම ආකල්පයකට ඉන්න බෑ මේ මම දැන් මෙතන කියලා දැන්න ගන්න ගත්තට පස්සේ මොනම ආකල්පයකටවත් ඒ චිත්තක්ෂණේ ඉන්න බෑ. ඒ නිසා ඒ ආකල්පයල වද දීපුදී ගියාට පස්සේ උඹට කරන්න තියෙන්නේ මොකද්ද? හිත වර්තමානෙට ගන්න එකයි. හිත සතිය එළඹව ගන්න එකයි. එළඹ ගත්තට පස්සේ මේව එන්නේ යණ්ඩයි. නමුත් අපි පුදුම ආසයි අල්ලපු දෙයටත් කතා කර කර ඉන්න මේ ඇතිවෙච්ච දුක් ගැන. දවසේ වැඩි වේලාවක් අපි ගත කරන්නේ අඩුපාඩුකම් කතා කරන්නේ. වැරදිච්ච බගෙන කතා කරන්නේ. මේ තියෙන තාකල් හිතක් කවදාකවත් නියම පැත්තට යන්නේ නැහැ. ඒක සේරම අමාරිසයගේ පුංචි කරලා බලන කණ්ණාඩියට දාන්න ඕන. ඌව කතා කරන මිනිස්සේ පේන්න තියන්න එපා. පළාතක ඉන්නත් එපා. මොකද මේ මිනිස්සුන්ගේ නිකුත් වෙන කිසිම කම්පන වේගයක් සුවයලවන එකක් නෙවෙයි. මුස්පේන්තුයි. ඊට මෙට වැඩිය හොඳයි කතා නොකරන මිනිහා. ඊටත් වැඩිය හොඳයි මේ හම්බෙච්ච මනුස්ස ජීවිතය අපි මේ බණක් භාවනාවක් කර ගන්න ඕනේ සතුටුමත් වෙන්න ඕනේ මෙන්න මෙහෙමයි ගත කරන්න ඕනේ කියන මනස ඊටත් වැඩිය වඳින්න වටනවා. ඔය තුන් දිනාම Taman ඇතුලේ ඉන්නවා. ඔය තුන් දිනාම Taman ඇතුලේ ඉන්නවා වාචාල දොඩමලු චරිචුරු ගාන අරක නෑ මේක නෑ කියන එකකුත් ඉන්නවා. නිශ්ශබ්දතාවය කරු කරන චරිතකුත් අප ඇතුලේ තියෙනවා. ඒ වගේමයි වැටිච්ච මිනිහ කරි නැගිට්ටවගෙන ඉදිරියට යන්න ඕනේ කියන හොඳ පෞරුෂත්වයක් අපි ළඟ තියෙනවා. අපිට මේ පෞරුෂත්වය වඩන්න ඕන නම් එම් පෞරුෂත්ව තියෙන කෙනෙක් ඇසුරු කරන්න. නැවන චරිසුරු ගන්න ඕන චරිසුරු ගන්න කෙනෙක් ඇසුරු කරන්න. බල්ලොත් එක පුදිය ගත්තොත් මැක්කොත් එක නැගිටින්න පුළුවන් කියලා ගමේ කතාවක් තියෙනවා. එච්චරයි කියන්නේ. නිසා තමන් ඇසුරු කරන අය තමන්ගේ වචන, මුගේ ක්‍රියා මේ හිතත් අනුව ගත කරන් ගත්තොත් ඔබ ගැන පසුතැවිලි වෙන අඬාවෝ ගන්න කිසි කෙනෙක් හම්බ වෙනවා නම් ඒක පරණ කර්මයක් කියලා හිතනවා. ඉන්න කෙනෙක් ඉන්නේ අරක නෑ කියන මේක නෑ කියන අඬාව ගන්න ඒ මිනිහට තියෙන දෙයක් දීලා පිටත් කරලා ඉන්නේ. ඒක ලියලා අඩු ගන්න හුදකලා වෙන්නේ. එහෙම නැත්නම් හැකි සංඥාවෙන් වැඩ කරන කෙනෙක් දැනගන්නේ මේ හිත එකක්වත් ස්ථිර දේවල් නෙවෙයි. ඒවා ඉන්නේ යන්න. මේ එක පැත්තක් අල්ලගෙන ඒක ගැන මොකටද මේ කතා කරන්නේ? නිසා චිත්තානුපසනාවට ගියාට පස්සේ තියෙන අපි දවසකට කොච්චර අහක යන අසහන තත්ත්ව ඔළුවේ දාගෙන මේ කන බත්තික පුච්චනවාද කියලා. හම්බෙන කාලේ කොච්චර නාස්ති කරනවද? ඇති වැඩක් වෙනවනම් කමක් නැහැ. කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා සංකීර්ත හිත වෙනවා, විචිප්ත හිත වෙනවා, මහත්ගත හිත වෙනවා, අමහත්ගත හිත වෙනවා. එන හැම හිතක්ම යම් කිසි හේතුඵල ධර්මයක් අනුව යන එකක්. මිස ස්ථිර සාර දෙයක්වත් නෙවෙයි. ඒකෙන් මං තලුණයි පෙලුණයි කියලා හිත ගණන් ගන්නෙත් නැහැ. මම මේක ඔළුවට ගත්තද නැද්ද කියලා ඒ හිත ගණන් ගන්නෑ. ගණන් ගන්න ගියොත් දිගින් දිගට දිගින් දිගට ඇලි ගලි වාසයට යනවා හැලෙන තාලයක් වට යට වෙනවද එහෙම නැත්නම් ඒක ඉස්මතු කරගෙන යනවද කියනකොට අපි දන්නවා මහා මෝදේ නාන්න ගිහිල්ලා රැල්ල එනකොට මහා රැල්ලක් එනවනම් එක්ක ගිලෙන්න ඕනේ එතන රැල්ල කුඩු පනින්න ඕනේ රැල්ලේ දැල්ලට අහුනොත් ගහනවා පොළොවේ ගහලා අර ලුණු වතුරයි වැලි වතුරයි එක මුහුද පොම්බ කට රිවට් වෙන්න වදිනවා දැලේ උඩට පනින්න පුළුවන් වැලි රැල්ල එනකොට නැත්තම් ගිලෙන්න පුළුවන්. ඒ වගේ Taman කරා වේගින් අම්මා මැරිලා ඊට ගිනි අරගෙන දරුවෝ මල්ලෝ නැති වෙලා. ඉතින් දන්නවා ඕ ගාලා දැන් ඉතින් අකුලගෙන හේම නිකන් ඉඳලා තියෙනවා මොනවාකටත් ගණන් ගන්න නැතුව. මොකද දැන් ඉතින් වෙන්න තියෙන දේ වෙලානේ. ඉතින් ඕක රැඳුවයි කියලා කිසි වැඩක් නැහැනේ. එතකොට කියනවා සවුත්තරං චිත්තං කියලා. ඒකට යට වෙලා කතා කරන්න යන්නත් එපා. අඬ දොඩ වැඩකුත් නැහැ. තීන්දුවක් ගන්න යන්නත් එපා. මොන තීන්දුවක්වත් ගන්න හිත හොඳ නැහැ. අනුත්තරං චිත්තං කියලා කියන්නේ ඌ එකක්වත් ගණන් ගන්න නැතුව තමන්ගේ වැඩ ටික කරගෙන යනවා. මේ හිත් දෙකම ඕනම කෙනෙක් තුල තියෙනවා. අපි හිතන්නේ ඕනේ අම්මා මැරුණොත් නම් අඬන්නම ඕනේ නැත්තම් හරි සෞතුයි කියලා. නැත්නම් දරුවෝ මැරුණොත් ගෙට ගිනි ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම අඬන්න ඕනේ කියලා. ඒක තමයි සමාජ සිරිත. නමුත් ඇඬුවේ නැහැ කියලා ගෙට අපෝ ගිනි බේරෙන්නෙත් නැහැ ගිනි වැදෙන එක නතර කරන්නෙත් නැහැ නිසා අපේ හිත සමාජලාවට මේ එනේන තත්ත්වලට යට වෙලා පෙළෙන තත්ත්ව තියෙනවා මාඩ ඌව ගණන් ගන්න නැතුව යන්න පුළුවන් තත්ත්වක තියෙනවා ඇත්තටම කියනවා නම් මම දැකපු දේ නම් ගණන් ගන්න නැතුව යන්න පුළුවන් මේ කට්ටියමයි දිහා බලලා බණීද කියන හැකේ නිසා තමයි කරබන අපි මේ අඬා හොගාගෙන ඉන්නේ නැත්තම් ඔය ඕනේ මගුලක් උනාට වර්තමාන මොහොතේ මැරෙලා නැති බව දරගන්න පුළුවන් අම්මා මැරුණට මම මැරිලා නැහැ නේ අම්මා මැරුණට මට දැන් නිින්ද ගිහිල්ලා නැහැනේ. අම්මා මැරුණාට මට අසතියක් නැහැනේ. ඒ වාගේ අම්මා මැරුණොත් අනිවාර්යයෙන්ම මඩන්න ඕනේ. මිනිහා මැරුණොත් අනිවාර්යයෙන්ම මඩන්න ඕනේ. දරුවා මැරුණොත් අනිවාර්යයෙන්ම මඩන්න ඕනේ කියලා නම් පටාචාරාට කවදාකවත් සතිය පිටපොළ ළඟයි කියලා හිතනවා. පටාචාර මේ වගේ තැනකට න්යාවේ දරුවෝ දෙන්නෙක් වදපු අම්මා කෙනෙක් හෙළුවේ. මිනිහත් මැරලා දරුවෝ දෙන්නත් මැරලා අම්මා තාත්තත් මැරලා මේ මල්ලිත් මැරිලා ඇඳුමුත් නැහැ. සර්වඥාන්සේ ආපු ගමන් නංගි සීලව ගැන කිව්වා සීලෙව්වා. මොකක්ක ප්‍රශ්නයක් උනේ නැහැ. සීලොන්තර නෙවෙයි ධර්මදේශනාවේදීම Tamanට ළමන්න ඕන ඥානයක් ලැබුවා. කවුරුරි කිව්වොත් එම්බෑ බෑ මේ වෙලාව අනිවාර්යයෙන්ම අඬාඬා ඉන්න ඕනේ. යහඳාන ඉන්න පුළුවන් නම් පුළුවන් නම් සර්වඥාන්සේ මොනම දෙයක්වත් ගණන් ගන්න හිත දිහා බලනකොට පේනවා. මෙච්චර කලබගැනි තිබුණත් මේ හිත ඒ ඒ தත්යෙන් අනුත්තර වෙන්නත් පුළුවන් සවුත්තරයකට යට වෙන්නත් පුළුවන් ඒකෙන් උඩ පැනලා ඉන්නත් පුළුවන් මේවා එකක්වත් භාවනාවෙන් ගන්න தත්ත නෙවෙයි මේවා හිතේ තියෙන தත්යකට මුහුණ දෙනකොට අපි මුහුණ දෙන தත්ත මේවාදී අපි අවස්ථානුකූලව ඒක දැනගෙන Brahmacharya රැකගෙන සතිය වැඩෙන තපස වැඩෙන සම්පජඤ්ඤ වැඩෙන ජීවන රටාවට යනවා නම් අපිට හම් වෙන යාළුවෝ ඉතාම ටිකයි සතිය නැතුව අඬව ගාන යාළුව හොයන්න පටන් ගත්තොත් බුරුතු ගණන් හොයතයි. එයිසම පුළුවන් තරම් ඇසුරු කරන්න ඕනේ. එහෙම නැත්නම් සම්පජඤ්ඤය වඩන්න ඕනේ. මේ වගේ වෙලාවක් ආපුවාම දැන් අපි පරියන්කේ නෙවෙයි, අපි ශක්මනේ නෙවෙයි. මොකක් හරි රටේ පවතින සායම්බරුවක් හරි එතන තමයි සම්බන්ධ වෙච්ච දෙයක් තියෙනවා. ඒක බලන්න ඕනේ දැන් කොහොමද මගේ හිතේ තත්ත්වේ. මේක මොන පැත්තටද මේක දුවන්න හදන්නේ මේ වෙලාවේ හදිස්සි ඒ වගේ වෙලාවට තීන්දුව කරන්න යන්න එපා හොඳට බලලා ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් එක එකනා එක එක තාලෙන් ඇවිල්ලා ගොඩ පෙරක දෝරු කන් දෙනවා. හරිම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා චාරිත්‍ර ධර්ම සිරිත් විරිත් ගොඩාක් කියන්න පටන් ගන්නවා. මේ ඔක්කොගෙම වෙන්නේ අපිට මේ Tamange හිත චිත්තානුපස්සනාව කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ වෙලාවේදී මේ සම්පජඤ්ඤය කියන කුඩා අනු කුඩා ඉරියාපත අනුව තමයි හිත පවත්වන්න පුරුදු කරලා තියෙනවා නම් එයාට තේරෙනවා මේ හැම එකක් හරහාම අනිවාර්යම දුක්ඛ සත්‍යයේ මොකද්දෝ ඡායාවක් පෙන්වනවා. අපි හිතන්නේ ඒක පිළිගන්න එක මෝඩකමක්. ඒක බය අඩුකමක්. දැන් අපි මේකට දුක සටන් කරන්න ඕනේ. ඇයි මෙච්චර මේ දන් දෙන මට දුක එන්නේ? ඇයි මෙච්චර සිල් ලකින මට දුක එන්නේ? ඇයි මේ බෞද්ධ වෙච්ච මට දුක එන්නේ කියලා අපි හිතනවා අපි සුවිශේෂී කරගන්න හදනවා. නමුත් මේ කියන්න හදන්නේ අනිත්‍ය තමයි. දුක තමයි. ඒ දුක ආවයි කියලා නොසලී හිටියයි කියලා මොකක් තියෙන වැඩද? ඒ වෙලාව වෙනකොට තමන් කරන පුඩා කුඩා අනු කුඩා හැම ඉරියව්වකටම ඉරියව්වකින්ම තමන්ගේ මානසික තත්ත්වය පේනවා. මනස දුක්ඛිත දුක්බර චර්චයක් ගත කරනවා. නැත්නම් බොහෝම සතුටුදායක ගත කරන්නේ අන්නේ වෙලාවේ පරියන්කේ නැහැ. අපි ධක්මනෙත් නැහැ. අපි මොනවා හරි ක්‍රියාවක් කරගෙන අන්නේ ක්‍රියාවට අන්නේ කරන වැඩේට තමන්ගේ පසු හිතේ තියෙන මානසික ආවේගයත් එක්ක බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවනම් ඒ මනසට පිළි තමන්ම චිත්‍රපටියක රඟපානවා තමන්ම චිත්‍රපටිය බලනවා තමන්මයි චිත්‍රපටිය අධ්‍යක්ෂකයා නිකම්ම ජීවිතය කියන්නේ ටෙලි ඩ්‍රාමා එකක් විතරයි අපි මොන රඟපෑමක්ද දවසකට රඟපාන්නේ අල්ලපු කටේ කට්ටියත් රඟපානවා. දමනොත් රඟපානවා. මොකාට නටන්න නැතු මන්ද හොයන්න බෑ. ඒ රඟපෑමෙන් පැත්තකටලා බලන්න ගියොත් මේ අඬ අඬ ඉන්නකොට hina යනවා. දැන් මේ කාට පේන්නද මේ කරන්නේ? බලන්න ඉන්න කෙනෙක් එම නැති වුණොත් එමේ අඬල වැඩක් නෑ. ඒ නිල්ලබ ඉන්න කාලේ නිල්ලමත් නෙවෙයි. මේ පෙරදිනේ ඉන්න තැනකදී දෙන්නෙක් එකතු වුණා. එක්කෙනෙක් කිව්වා බුද්ධ ධර්ම කියන්නේ ඒකාන්තයෙන් මේ ජීවිතේ නිවන් දකින්න තියෙන ප්‍රායෝගික වැඩ පිළිවෙල. අනික පිස්සු ඕකේ ඇති ගන්න දෙන ඔක PhD එකක් ගන්න, ඩිප්ලෝමා එකක් ගන්න කරන විභාගයක් විතර ඕක ඇඟට ගන්න හොඳ නෑ බුද්ධ ධර්ම කියනකෝ පාඩම් කරලා වැත්තකට කරන්න ඕනේ. ඒ කිව්වේ විසිදලු ගණන එකනේ. අනිත් එක නංගව විශ්ව බුදුහාමුදුරගේ දේශනා තියෙන මේ ලෝකේ වැඩ ගන්නයි මේ ජීවිතය. අනේ ඌ කියනවා තමයි දැන් කාලේ බෑ කියලා ටිකක් ටිකක් ගියාට පස්සේ දෙන්න ගහ ගන්න පටන් ගන්නවා. දෙන්න දැන් උන රණ්ඩුව. දෙන්නම ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් කෙනෙකුයි ප්‍රොෆෙසර් කෙනෙකුයි. බලන්න හිටිය ගොඩින් මහත්තයා විතරයි. දැන් හරයා බයින්නවා මෙයාට මෙයා බයින්නවා හරයාට කියනවා බලපම දවසට වගේ මොඩ කතාවෙන් ශිෂ්‍ය කීදෙනෙක් කමාවේ දානද මේ බුදුහාමතුරු මෙච්චර මේ නිවන් දකින්න ගියපු කතාව උඹ නැහැ කියලා කියනවා. ඒක බොයි මොනවා කතා කරත් මේක බැරි නම් බෑනේ. ඊට වැඩිය නරක BSc එකක් කරන පැත්තකට වෙච්චාම දින්න ගහන ගම එක්කෙනෙක් පුටුවක් ගත්තා ගහන්න අනිත් එක. ගහනකොටම කොටින් මහත්තයා දැන් බැඩ්මින්ටන් ගහනවා වගේ මෙහෙම බලබල ඉන්නවා ෂටල් කොක් එක යන දියා. බලබල දැන් ගහ ගන්නකොටම කොටින් මහත්තයා හේ මකුලගෙන සම්පූර්ණ නිකන් ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ අතුනොට අර දෙන්නට තේරෙන පටන් ගත්තා අපි දෙන්න කොහෙද මේ ඉන්නේ මොකේද මේ ගහගන්නේ අපි මේ ආවේ මොකටද කියලා සම්පූර්ණ නිකන් උලම් බැලලා ගිහිල්ලා තිනවා එක මිනිහයි පිච්චරක බලන් හිටියේ ඌත් නැති වෙච්ච කාටද පිච්චරක පෙන්වන්නේ කාගේද රංගපෑම? මොකද්ද ඉතුරු වෙන්නේ? ඊට පස්සේ එදින පස්සේ ආදින ගොඩින්නයට මොකද උනේ කියලා මම සම්පූර්ණ කටු ඇතුළට ඇදගත්තා ඒගොල්ලෝ ඔක්කොම. අර දෙන්නට තේරෙනවලු මේ බලන ඉන්න කෙනෙක් නැති වෙනකොට මේ නාර පුප්පගෙන මේ ගැට ගහ ගන්න බැන ගන්න හදන එකේ මොන නාටකමද මේ අපි මෙතෙන්ද ධර්ම සාකච්ඡාවක් කරා මේ දැන් ගහ ගන්න. අපි දවසකට නටන නාඩගම් ටික බලනවා නම් ඩබල් ඇක්ෂන් කරන නළුවෙකුට ගෙවන්න ගෙවන්න ගාණ ගෙවන්න වෙනවා. ඩබල් නෙමෙයි අපි වෙස්මුණු 15ක් විතර ගැට ගහගෙන නටන්නේ මේ නාටකෙ. එක එක චරිත රංගපානවා. ප්‍රේමණීය චරිත රංගපානවා, දුෂ්ටයාගේ චරිත රංගපානවා, ජෝකර්ගේ චරිත රංගපානවා. රංගපාලා අන්තිමට බලනකොට නින්දට ගියාට පස්සේ රෑ තිස්සේ ගොරෝ ගොරෝ දත් පිටි කකා අරව වමාරව මාර කනවා. මේක සරුවච්චන්හන්සේ හිටියනම් පේනවා. මේ කවුරු නලවන්නද මේ මොකද්ද කරන්නේ මේ හිතේ එන හොල්මන් අනුව අපි වෙස් බැඳිලා තීරිමන්ති නායක වෙලා කාරුඩ වෙනවා ඒක නම් කතරගම දෙවිවාරුඩ වෙනවා ඔඩ්ඩිපස්සේ නයිනවා තව තැනක එන එන වෙලාවට වෙස් බඳක නටනවා අන්තිමට ඇඟමාරු විතරයි ඉතුරු මේ හිතේ තියෙන මේ කෝලම් ටික මේක බලන්න පුළුවන් නම් අනිත් ඕනම කෙනෙක් නටන්නේත් මේකටම තමයි කියලා ඒ තේරෙනකොට මේ නටන හැම ආවේගයක් අනුවම අපේ කතා ස්වරූපේ වචන මූණ ඉරියව් සීරම වෙනස් වෙනවා. ඒතයි වෙනමම පාඨමාලාවක් ඉගෙන ගන්න ඔක්කත් අභිඥාවක් ඕනේ නැහැ. ඒ මනුස්සයා හොඳට කලබල වෙන්නේ නැතුව බලන හිටියොත් ආයෙත් කේන්ති ගිහිල්ලා ඉන්නේ මේ වෙලාවේ. ආයෙත් මේ මනුස්සයා මංගන මනාපයක් පාල කරගෙන ඉන්නේ. ඒ නැත්නම් මේ මනුස්සයාට මං කියන දේ තේරෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න එච්චර අමාරු නැහැ. එකයි ඕනේ කරන්නේ ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපා. ඒ මනුස්සයා මොනවා කිව්වත් කරපන බලන් ඉන්නවා. ඉතින් මේක තමයි ඔය මානසික අසහන වලට දැන් කරන ඔය උපදේශනයේදී කරන්නේ. කට තද වල මානසික ආසනයක් ආවම එයා ළඟට ගියාට යකිනවා කතා කරන්න කියලා උපදේශනය කරන එක නාගෙන ඉන්නවා. කියලා කියලා කියලා කියලා කියලා කියලා ඉවරෙච්චාම තියෙන ටික එළියට දැමීමෙන් මෙලෙඩ දණිපයි. අය වෙනම බේතක් දෙන්න ඕන කමක් නැහැ. මේක තමයි සරුවචනන්සේගේ කන් ඇත්තේ නමුත් බීරෙක් විදියට හිටපන් කියන. යමක් කොම දැක්කට අන්ධෙක් වගේ හිටපන්. ඔබට දැනුණාට නාසයට දිවට කයට දැනුණාට නොදැනුණා වගේ ඉඳලා බලහන් හිටපන් ඔබ භාවිත පනසක් තියෙනවා නම් මේවා ඉබ්බ කට්ට ඇතුළට ගත්තා වගේ මේ කෑ ගහගෙන අඬහව ගාගෙන දඟලනකොට කරවන එක දිහා බලහන් හිටියොත් මේක කල යුද්ධ තේරෙයියේ මනුස්සයාට. ඒ දුවන පිස්සොත් එක දුවලා ගියොත් එහෙම මොනම දෙයක්වත් කරන්න බැරි වෙනවා. නමුත් මේක මම කියනවා කරන්න බෑ කායනුපසනාව පුරුදු නැති කෙනාට. මේක කරන්න බෑ වේදනානුපස්සනාව දන්නේ නැති කෙනාට. දන්න කෙනාට තේරුම් ගන්න පුළුවන් මේ කවුරු බෙරපද නටාගෙන ආවත් ඒ ගහන ගහන පදෙට නටන්න ඕන කමක් නැහැ. ඒගොල්ලෝ එහෙම නටන්නේ ඒගොල්ලෝ භාවනා නොකරන නිසා. අපිට තියෙන්නේ මේ වෙලාවේදී ලුවන්තරන් තපස. ලුවන්තරන් නොසලින මනස තියාගෙන මේ මහ විශාල විලෝපන ගැන කතා කරද්දී නෑ වුණා වගේ නොදැක්කා වගේ නොදැනුණා වගේ ඥාණය නැතුව වගේ කන්නකට ගන්න නැතුව අහගෙන ඉන්න. එතකොට ඒ ඔක්කොම මේ කණින් ඇවිල්ලා ඒ කණින් යනවා. මතේ දඟලන්න පටන් අරගත්තොත් අර මනුස්සයා තව පළිප්පුවේ තම තමයි තීන් කියවන්න පටන් අර ගන්නවා කෙලවරක්ම නැහැ. මේක තමන්ගෙන් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ දෙබසකදී එහෙම නැත්නම් ගනුදෙනුවකදී හොඳට තමන්ට මේ ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. ඒ මනුස්සයා සාන්ත කරන්න ඕන නම් තියෙන මනුස්සර කතා කරන්න දැලා කරබන ආගෙන. කොච්චර බනින්න ආව මිනිස්සෙක් වුණත් හරි බැනලා ඉවරද කියලා හතකි වුණාට පස්සේ. නෑ නෑ තව ටිකක් දෙන කමන්නේ නෑ ටිකක් ඉවර කරලා මේ යන්නේ. ඉවරයි. පුලම් බයිනවා. එතකොට හොඳට මිස්තුති කරන්න ඕන හොඳයි හරි හොඳයි. අය ලොකු සංසිකාට ඉස්සර එනවා හරියට සෙනගාපුවා ලොකු සංසි දන්නා ඉතින් මොකක් හරි ඇවිල්ලා මොනවා කී කියනකොට හොඳයි. ඉතින් මේ මිනිස්සු ඒකම නැසික හොඳයි. තුන්වෙනි කරේ හොඳයි කියනකොට නැගිටලා යනවා. වචන තුනයි ඕන කරන්නේ. ඔය දිග කතාවල් ඔක්කොටම හොඳයි. පණ්ඩිත සංසිකාවට ගියාම ගල්දුවේදී ඒ නඩු අරගෙන ෆයිල් අරගෙන දායක සභාව මෙහෙම කෙරුවා සංඝයා මෙහෙම කෙරුවා අරයා මෙහෙම කෙරුවා ඉතින් ෆයිල් අරගෙන යනවා පණ්ඩිත සංසිකාවට. පණ්ඩිත නඩුව කියවට පස්සේ ඕක දෙයක් නෑ නම කියනවා. ඉතින් අරේ ආයේ එහෙම නිවේ සංසිකාවට සාසනේ ඉවරයි මේ මනුස්සයා මෙහෙම කරනවා. ඕක දෙයක් නෑ ගිලම්බදරියක් ගන්න ආරයට ගිහලා කියනවා. ඊගව කට්ටිය ඉන්නකෝ කියනවා. ඔක්කොම ප්‍රශ්න ඉවරන්නේ දෙයක් නෑ. දෙයක් නැහැ. ලොකු සා කියන එක හොන්දායි. හොන්දායි එච්චරයි. අපි එම නෙවෙයිනේ පත් උත්තර දිදී අවසන් ගියාට පස්සේ අරක කෝච්චයට අහුණා වගේ. චිත්ත භාවනා කරපු කෙනාට හොඳට තේරුම් ගත්තා ඒ නිසා මොන දේ කියන්න හිතාගෙන ආවත්. එනිසා මොන ආවේගයක ආවත් Taman දැක්කට මොකද නොදැක්ක වගේ හිටියනම් අමාරුයි. ඒක පැහැදිලිවම අමාරුයි. හිතන අනිත් එක මේ මේ චාටුවක් කරන්න කියලා නෑ විශාල භාවනාවක්. හොඳට මෙයා කියනවා නෑ වුණා වගේ ඉන්නවා. ඒ වගේම කියන දේ විශාල අර්ථ තියෙනවා. එයාට උත්පදෙස් දෙන්න ඕනේ මෝඩෙක් වගේ ඉන්නවා. චක්කු මාස යතාන්දෝ සෝතවා බදිරෝ යතා. පඤ්ඤාවච යතා මූකෝ. සයේත මත සායිතා. හොඳට ප්‍රඥාවචුණත් මේ මනුෂයා කියන්නේ මෝඩ වුණත් හොඳයි කියලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. මේ මොඩක උඹලා ගෙති වෙච්ච ඉතින් මට මොකෝ උඹ කිව්වහම මට මොකෝ නොකියවම මට මොකෝ. මේ ඉන්න මේ වැඩින් තමයි අපි මං කියන්නේ කොස් කපන්න ඉස්සෙල්ලා පොල් තෙල් ටිකක් ගා ගන්නවා කියලා අතේ. අපි දන්නවා කොස් කාලේට අපි වැටි තියෙන කතාව තමයි ආමුදුරන්ගේ සිවුරෙත් කෝල්ලා. ඒ නිසා අපි ගෙදර කොස් කපන්න ඉස්සෙල්ලා අපි කරන්නේ පොල් තෙල් ටිකක් ගාලා තමයි පටන් අරගන්නේ. එතකොට ගෑවුනත් කලවන්න පුළුවන්. ඒ නිසා කවුරු ඇසුරු කරන්න ගියත් පොල් තෙල් ටිකක් ගාගෙන ඉන්න ග්‍රීස් එකක් ආපහුගේ දවසල ආවා දන්නවත් දන්නේ නැහැ මේගොල්ලෝ. හැන්දෑවට එනවා හැම පුරාම ග්‍රීස් ගාගෙන. හොරකම් කරලා යනකොට හොරකම් කරන්නේ වෙ ඉන්නේ ඌ ගෑන් ළමයි අල්ලන්න. අල්ලන්න යනකොට අහුවෙන්නේ නැහැ. ග්‍රීස් එකක්. ඌ යෝගාවචරයට තියෙන්න ඕන ග්‍රීස් එකක්. පොල් තෙල් ටිකක් ගා ගන්න. ඔය කවුරු මොන જાතියෙන් නඩු කියන්න ආවත් මොන જાතින් කව අපි නඩු කිව්වද උපදෙස් දුන්නකට මොනම දෙයක්වත් මේ ලෝකේ වෙනස් වෙන්නේ නැහැ Taman තියෙන හිත බේර ගන්න. මගේ හිත පරිස්සම් කර ගන්න ඕනේ. මට කවුරු මොන જાතින් ඇවිල්ලා දෙන්න ගියත් ඇස්තත්තේ අන්ධෙක් වගේ හිටපන්, කන් ඇත්තේ බීරෙක් වගේ හිටපන්, මුතේ තිබුණට මුතේ නැති කෙනෙක් වගේ හිටපන්, ඥානෙ තිබුණට මෝඩෙක් වගේ හිටපන්, නැත්තම් මලගිනියක් වගේ ඉඳලා බේරියක් කියන. මේකට කියනවා ලස්සන නමක් සරුවච්චන් ආංශිකට අර්ථය දීලා තියෙන අඩුයි අපන්නක ප්‍රතිපදාවක. අපන්නක ජාතකයේ කියලා එකක් තියෙනවා අපන්නක සූත්‍ර තියෙනවා අපන්නක කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. එයා ඇත්තක් කියන්න පුළුවන් බොරුවක් කියන්න පුළුවන් මාව රවට්ටන්න කියන්න පුළුවන් විරුද්ධ වෙන්න එපා. එයාට ඒක කියන්න පුළුවන්. ඒ වගේ මගේ හිත මට දෙස් දෙන්න පුළුවන් විරුද්ධ වෙන්න එපා. මේ හිත ඇවිල්ලා කියනවා මේ වෙලාවේ මෙහෙම කරලා බෑ අනේම කරන්න ඕනේ මෙහෙම කරන්න. ඒකට හොඳයි. හොඳයි කියලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. කියන්න යන්න බෑ හිතට එහෙම කරන්න බෑ. ඒකට එයා හිත දොඩමළු වෙනවා. මේකට තව කියනවා අරණ ප්‍රතිපදාව කියලා. ආයෙ කියනවා සාමීචි ප්‍රතිපන්න කියලා. පවතින සාමීචි ඉන්නවා මිසක් කව එකටවත් උත්තර දෙන්න යන්න බෑ. බුදුහාමුදුරන්වත් මේ ප්‍රශ්නට උත්තර දීලා බේරන්න බෑ. බුදුහාමුදුර අපිට කියලා දුන්නේ ගැලවුම් මාර්ගය. ඒ ගැලවුම් මාර්ගය දිකරන තනවා කරන කියන හැම කුඩා අණු කුඩා හැම ඉරියව්වකටම හිත යොදාගෙන ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ අඳු ටික ඒ ඉරියවට හිතියෝ දාන බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. එක එක නයි එක එක රංගන රංගපාන. ඔය බුදුජානනාංශේ බුදු වෙන්න නැත්නම් හරුවෙන් මේකගේ සිද්ධාර්ථ කුමාරයෝ බුදු වෙන්නේ ඉස්සලා දවසේ මාරය ඇවිල්ලා බුදුමාහාර කරදර කරාට අපි ਉਹ මාර පරාජය කියලා කියනවා. නමුත් සරුවචනාංශේ මොනම දෙයකට ප්‍රතික්‍රියා නොකිරීම හරහා මාරයාට මේ හොල්ලා ගන්න බැරි වුණා. මාරයා ගෙදර ගිහිල්ලා බොහෝම කනගාටුකින් ඉන්නලාගේ දූවරු තුන්දෙනා ඇවිල්ලා මොකද තාත්තේ මේ ෆ්‍රස්ට්‍රේෂන් මොකද ෆස ගහලා ඉන්නේ කියලා. ඊට පස්සේ මේමයි මේ බුදු ආමතු බුදු වෙන්න කිට්ටු බුදු වුණොත් මගේ රාජධානියට සෑහෙන්න පාඩු සිද්ධ වෙනවා. අයියෝ සිම්පල් කියලා තන්නාරති රංග තුන්දෙනා වීණාවක් අරගෙන බුදු ජානනාංශය දැන් මේ බුදු වෙන්න ඔන්න මෙන්න කියලා ඉඳන්දී ඉතින් නටන්න පටන් ගත්තා. රති රංගන්නා තණ්හාව යන්නා ඒ මම බුදුරජාණන් මොකද ඇස් දෙක වහගෙන හිටියා නටන නැටුමක් නටපන්. ඊට පස්සේ මොනවද වෙන්නේ? නටන කට්ටියට දාඩි දෙනවා කිහිල්ලෙන් දාඩි දාන්න පටන් ගත්තාම යන්නේ එකයි තියෙන්නේ. ඉතින් අහලා දෙනවා නටලාද යන්නේ කියලා හදයි ඉවරනකොට. ඒ තුන් දෙනාත් ගෙදර යනකොට බුදුහාමුදුරුවෝ බුදු වුණා. ඒ තුන් දෙනාත් නැටුව වැඩක් උනේ නැහැ. නිකමට හරි අත් දෙක ඇරියනම් සිද්ධාර්ථ මන්ට නිකමට හරි තණ්හාව කරේ මන බැඳනනම් මොකද වෙන්නේ? තවත් බබෙක් හම්බ වෙයි. බුදු කෙනෙක් නැති වෙයි. මොන්න වැඩේ. ඕනේ නම් බේර ගන්න ඕනේ රංගාවක් රංගපු දාවයි. ඕනේ තණ්හාවක් තණ්හා කරපු දාවයි. නොදැක්ක වගේ නැත්තම් ඇත් එක වහගෙන හිටියට පස්සේ ඔක්කොම නාඩගම් ඉවරයි. මේ ඇස් දෙක වැහිල්ලේ. කන් දෙක තියේදී බීරෙක් වගේ ඉඳිල්ලේ. ඥානයේදී මෝඩෙක් වගේ ඉඳිල්ලේ. නහයට දිවට රසය තේරුණාට නොදන්න කෙනෙක් මූඩෙක් කියලා කියන්නේ මෝඩෙක් නේ මූඩ බම්මන කියලා කියන්නේ බම්මනේක බකන්ඩිලා ඉන්න එකයි තියෙන්නේ මොන හරි වෙනකට ඒ කට්ටිය ගහ ගන්නවා බැනලා ඉතින් මොකද කරන්නේ ඉතින් අපේ රාජ්‍ය නෙමෙයි අපිට පාලනය කරගන්නත් බෑ ඕනේ තෝලියක් නටපගලා මේ වෙලාවේදී Tamange ඉරියව් පිළිබඳ හැම අනුකුඩා ඉරියව්වකට හිතේදී මේ ආලෝකිතේ විලේකිතේ ඉස්සරහට යනකොට පස්සට එනකොට ඉස්සරහ බලනකොට පැත්ත බලනකොට තමන් හැම පුංචි හැම තමන්ගේම ක්‍රියාවකට හොඳට හිත යොදවනවා. ඉස්සරහින් එකන එකකින් කීක જાති කියනවා කරන මොනවා කෙරුවත් තමන්ගේ වැඩේ හිත යොදාගෙන ඉන්නකොට අර මනසට තේරෙනවා මේ බීජයට වේන ගායනා වගේ කීන දෙය ඇහෙන්නේ නැහැ. බැලලා යනවා යන්නේ. ඒක ලාභයි. හිත ගන්න ගන්නකොට බොහොම ලාභ වැඩේ තමයි කොස් කපන්න ඉසලා පොල් තෙල් ටිකක් ගාගන්න. මං හිතන්නේ කොච්චර භාවනා කරත් මේක සත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් දැකලා කල්යාණ මිත්‍රයන් හරහා දැකලා මේ පාඩම ඉගෙන ගත්තොත් මිසක් සෙනගක් එක ඉඳලා නම් වහකන්නවත් බෑ. සෙනගක් එක හිටියොත් ඒක වෙනමම අපායක්. ප්‍රාර්ථනා කරන්න ඕනේ මට අයස වේවා. යසස නෙවෙයි අයස වේවා කියලා බුදුජානනාංශේ නන්දෝක වාල් සූත්‍රයේ නෑ. මට මතක නැහැ සූත්‍රයක මජ්ක්‍ධිම නිකාය සඳහන් කරලා තියෙනවා මහණෙනි මට ආයස වේවා. මට සෙනඟ නැති තැනක විවේක වේවා. සෙනඟක් එක්ක ඉඳ වෙන එක මහා ණයක්, මහා දඩයක්, මහා අපායක්. ඒකට කරන්න දෙයක් නෑ අපි කරපු කර්ම තියෙනවා එහෙම කියවන්න වෙනවා. නමුත් පුළුවන් තරම් බලන්න මේ වැඩි ඉවරලා මේ අඬාව ගෑවිලුන් පැත්තකට වෙලා තමන්ගේ කුඩා අනු කුඩා හැම ක්‍රියාවකටම හිත යොදාගෙන ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ ගත කරන්න පටන් අරගත්තොත් තේරෙයි අර ප්‍රධාන ඉරියව්වල සතිය පැවැත්වීමෙන් තමන් ගත්ත ඒ ආ ගැම්ම ඒ ආරේ අර පොඩි කුඩා ක්‍රියාවලට හිත යෙදීමෙන් අර ලෝකයේ පවතින තද බල කට කතා තද බල ද්වේෂ තද බල ඕන්නැති දේවල් ආවේග ආපු පාරෙම යන්න ඇති අපන්නක ප්‍රතිපදාව දාන්න විරුද්ධ වෙන්න එපා. ඒව එකක්වත් විරුද්ධ වෙවට හේතුඵල තියෙනවා. මගේ හිත නරක කරගන්න දෙක විතරයි මට තියෙන්නේ. අරණ ප්‍රතිපදාව රණ කියලා කියන්නේ ගැටුමට යුද්ධෙට අරණ කියලා කියන කාටවත් යුද්ධ ප්‍රකාශ කරන්න බෑ. ඒ වගේම සාමීච ප්‍රතිපන්න නම් පවතින සාමීචයේ ඉන්නවා. අතපය දිගාරෙන් යන්නෙත් නෑ. හරි වැරදි කියන්න යන්නෙත් නෑ. <clears throat> විනිශ්චය කරන්න යන්නෙත් නෑ. ඒතර පෙන්නේ මහා මොකක්ද ඒකට කියන වචනේ සිංහලයේ මේ බය ආදු වගේ. මේ මනසට පේන්නේ නිකයි මනස බය ආදු වගේ. නමුත් කෙලස් එක්ක වැඩ කරනකොට බය ආදු වෙලා හරි කමන්නේ ජාම බේර ගන්න පුළුවන්. එනිසා චිත්තානුපස්සනාවට යන කෙනා ඒ චිත්තානුපස්සනා වේලාවේදී තමයි මේ නේන චිත්ත tattwa දැනගෙන අපිට මේ සොලියුෂනකට එක්ක හැප්පිලා ඉන්න බෑ වෙලාවේ අරසා කරගන්න එකයි තියෙන්නේ කියලා ඒ වෙනුවට ඒ වෙනුවට තමන්න පුළුවන් ප්‍රධාන වශයෙන් තමන් ඒ වෙලාවේ කරන මේකෙදි කියන්නේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරියෝති ඉස්සරහට යනකොට පස්සේ එනකොට ඒක උකක් වෙලාට සක්මණ්ඩ බොහොම සමානයි ආලෝකිතේ විලෝකිතේ කෙලින් බලනකොට පැත්ත බලනකොට තමන් ඒක ගැන සත්‍ය සම්පජාන කරන කියන ඕනම තමන් කරන හැම දෙයකටම තමන් බලා ගන්නවා මේ කවුරු ඇවිල්ලා සමහරට අසරණ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රෝඩාකාරී විදිහටම අපි හිත දූෂ්‍ය කරන්න හදනවා. එහෙම නැත්නම් අපිත් එක්ක බෙදා හදාගන්න තිය අපිට හැකියාව නැත්නම් මොකද කරන්නේ? අපිට කරන්න තියෙන තමයි ළඟ තියෙන කුඩා අණු කුඩා දේවල් වලට හිත යොදාගෙන මොකද ඒ වෙලාවේ සක්මන් කරන්න වෙලාවක් නෙවෙයි පරියන්කින්න වෙලාවක් නෙවෙයි ඒ කවුරුත් එක දෙබසක්කත කරන වෙලාවක් වෙන්න බුණා නැත්නම් ගමනක් යන වෙලාවක් වෙන්න බුණා ඒ කුඩා අණු කුඩා ශික්ෂාපද වලට කියලා කියන්නේ ඉරියාපත සංදි කියලා ඒ ඉරියාපත සංදි වලදී සතිමත් නොවුනොත් උගා කනතුරු සිද්ධ වෙනවා ඒක නිසා හොඳටම තමන් කරන වැඩේට හොඳ විස්තර සවිස්තර අවධානයක් යොමු කරන්න හිටියොත් ඔය හුඟක් වෙලාට සමාජශීලීත්වය හරහා නැත්තම් පිරිසක් ඉන්න එක ඉන්නකොට තමන්ගේ හිතට ආසාදනය වෙන්න පුළුවන් ආවේග වෙලාවල් වල බේරෙන තියෙන ක්‍රමයක් තමයි තමන්ගේ කුඩා අනු කුඩා ක්‍රියාවලට හිත යොදාන ගත කරන්නේ එහෙම නොවුනොත් වෙන්නේ මොකද අපි ඉක්මන් විනිශ්චයට යනවා. ඒ හැම විනිශ්චයක්ම පදනම් විරහිතයි. බොහෝම ඉක්මනට දුක් විඳින්න වෙනවා. ඒ වෙලාවට විනිශ්චය නොකර කල් කල් බලනවා කියන එක කරන්නේ. ඒ කල් බැලීම බය අඩු ගතියක් කියලා සමාජය පිළිගන්නවා. ඊටාම සක්‍රීය සමාජය කියලා කියන්නේ ඒ මනුස්සයාට මොනවා කිව්වත් ගණන් ගන්නෑ. බීජයට විනා ගායනා කරා වගේ මේ පැත්තකට වෙලා නිකන් ඉන්නවා. නමුත් තමන්ගේ හිත බේරෙනවා නම් ඒකට සරුවචෙන් අපිට සම්පූර්ණ අවසර දීලා තියෙනවා තමන්ගේ භ්‍රමචර්යය රැක ගැනීම සඳහා තමන්ගේ කුඩා අනුකුඩා ශික්ෂා මේ ඉරියාපත වලට හිත යොදාගෙන හිත විනාශ වෙන හැටි තමන්ගේ හිත මේ එක එක වචන අනුව එක එක නැත් එක හමු වීම අනුව ඉතින් වර්ණ වෙනස් වෙන හැටි බලාගෙන හිටියොත් තේරෙනවා මේක හරි අමාරුයි වැඩ දෙක තුනක් කරන්න. ඒ වෙනාට එක වැඩකට ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ අකුලන වැඩේට ගියොත් ඒක කිට්ටු කරලා පෙන්නනවා මේ භාවනාවේ මේ සංඛාර උපේක්ෂා ඥානෙ පෙන්නකොට පතිලීයති පතිවත්තති න සම්පසාරීයති කියලා ಗುಣ හතරක් හිත පොලාපණින්නේ ඇකිලිලා ඇඹරිලා ආපහු වෙනවා ඒක පෙන්වන්නේ මේ කුරුළු තට්ටක් පහනකට පත්තු කරොත් ලං කරොත් කුරුළු තට්ටේ උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට එනවා පැනලා ගින්දරට පණින්නේ නැහැ ඒ වගේම ඉබ්බගේ අදහස දෙනවා මොනවාරි වෙච්ච කෙනා ඉබ්බ කරන්නේ අකුල ගන්න එහෙම නැත්නම් නිදි කුඹ පඳුරට මොනවාරි වෙච්ච ගම එහෙම අකුල ගන්න. අලි රෑනකට කරදරයක් වෙච්ච ගම අලි රෑන එහෙම නිශ්ශබ්ද වෙනවා. ඉතින් මේක හොඳම භාවනාවක නැත්නම් හුඟක් දියුණු කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. ඒ නැත්නම් අපි වෙන්නේ හැඟුම් මුදානවා, කෑ ගහනවා. අර ගේන එකනාගේ ආවේග හිතට වැදිලා වෙහෙස කර තත්ත්වයකට. අන්නේ වෙහෙස නොවි ඉන්න නම් දැනගන්න ඕනේ හැම තැනකදීම සරුවචන් ආංශේ සඳහන් කරනවා අහං නාගෝ සංගාමේ ඡාපාතෝ පතිතංසරං අතිවාක්‍යං තිතික්කිසං දුස්සීලෝයි බහුජන <clears throat> මහණෙනි මම යුද්ධට වද සන්නාසන්නද්ද ඇති කුසේ දුන්නෙන් විහිදීන ඊයේ ඉවසනම් දුන්නෙන් විහිදීන ඊයේ කියලා කියන්නේ අතිවාක්‍ය පඬිත වාක්‍ය පුරාජේරු අඳුර ඒක පිරිච්ච ලෝකයක් <clears throat> හැම කෙනාම අඳුර පාගෙන ඉන්නේ මේ අnder විතරයි හැබැයි ඊයක් නෑ මේ ලෝකේ. ඔක්කොමලා කියාපන් තියෙන්නේ. මේ ඔක්කොටම ඉන්න වෙලාවේදී මම යුද්ධට ගිය ඇතෙක් දුන්නෙන් විහිදීන ඊතර සීමේ කාගෙන ඉන්න බොහෝ දෙනා දුස්සීලයි. හදලා ඉවරයක් කරන්න බෑ. ඒ විනිශ්චය කරන්න අපිට අයිතිවාසික මොකුත් නෑ අපිට දැන මොකුත් නෑ. ඉතින් අපිට කියන්නේ නැති බැරිකම කියලා හිත බේරගන්න එක විතරයි. ඒකට ඊට ඉස්සෙල්ලා තමයි චිත්ත tatt දැකලා තියෙනවා. ඒ වගේම කලබල වෙලා ගියොත් මේ හිතට නීවරණ වැඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් බොරුවලවල වල වැටෙන්න පුළුවන්. ඒ නිසා හොඳම වෙලේ තමයි ලොකු වැඩ කරන්න යන්න එපා. කුණාටු ආවට පස්සේ තව පදින්න යන්න හොඳ නැහැ. නැංගුරන් දාලා නැව නතර කරන්න ඕන. කුණාටු පොතේ නැව පදින්න කිව්වොත් නැව පෙරලෙනවා. දැන් දැනගන්න ඕන කුණාටුවක් කිට්ටු කළා කියන්නේ ගමන් කරන්න බෑ. නැව ස්ථිර කරගන්න. නැව ස්ථිර කරන්න නම් Taman දැනගන්න ඕනේ මේ එන එකන මට කරදර කරන්න නෙවෙයි එන්නේ ඒක වෙනම වෙන්න පුළුවන්. නමුත් මට මේකට හැකියාව නැහැ. මේකේ බරපතල தත්වයක් විඳ ගන්න හැකියාව නැහැ. ඒ මනසට කියලා වැඩකුත් නැහැ. හේම අකුලනිකයි තියෙන්නේ. න සම්පසාරයේදී පැනලා දෙන්න යන සිංහල අපේ භාෂාවෙන් කියන පැනලා දෙන්න යන්නේ. බන්න මට මේක කරන්න බෑ මන් දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්න ඕනෙත් නැහැ. කර බෑ නිකන් එනවා. අනේ ඒ ටික දන්නේ නැත්නම් මේ තපකනම් අමාරු. පැවිද්ද නම් අමාරුයි. භාවනා නම් අමාරුයි. අපි මේ හදන හදන පුංචි සති ටික සතිය ලාහට ගෙම්බෙකුතු කරන්න වගේ එක ගෙම්බෙක් කලනකොට අනිත් එක කපයි. ලාහට ගෙම්බෙකුතු කරන විදිහට කවදාකවත් ගෙම්බ දෙන්නේ එකතු කරන්න වෙන්නේ නැහැ. සතිය වන්නේ කරන දැනගන්න ඕනේ එක සම්පජඤ්ඤ හරහා අදිසි අනතුරු අවස්ථාව ඕන තරම් එනවා. මොකද මුළු ලෝකම දුස්සීලයි. මේ දුස්සීල ලෝකේ තමන් බේරෙන්න කරන්න තියෙන්නේ නැති බැරිකම් ප්‍රකාශ කරලා පුළුවන් හැටියේදී අරසා වෙලා තමන්ගේ කුඩා අනු කුඩා දේවල් වලට හිත යොදාගෙන ගත කරනවා. ගත කරලා මේ කුණාටු තත්ත්වේ පව කරගන්න. මේ වෙලාවේ හොඳට බලනවා හිත මේ එක එක නාමයේ කියන කරන දේවල් වලින් මගේ හිත මොන මොන පැත්තකට පෙරලෙනවද? ඒවා මේ කිසිම බයලජ්ජාවක් නැහැ. හිතට මේ හොඳ හිත මේ නරක හිත දෙකම එනවා. එහෙව් හිත එහෙම නැත්නම් ඔද්දල් හිතක් තියෙනවාම මේ පඬිතකම් වලට, කොට පෙරක දෝරකම් වලට අනුන් උපදෙස් දෙන්න, එහෙම නැත්නම් විනිශ්චය කරන්න ගියොත් කැකිලි රජුගේ විනිශ්චය තමයි එන්නේ. නැත්නම් මාදනමුත්තගේ විනිශ්චය තමයි එන්නේ. ඒ වෙලාවට කරන්න තියෙන්නේ අහං නජානාමි භගවා ජානාති. මට තේරෙන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේට තේරෙනවා. කියලා තමන්ගේ නොදැනුවත්කම මම දන්නවා ඒකට උංග දිනෙක දොස් කියාවේ බය අදුකම කියලා. නැත්නම් කරාරින ගතිය කියලා කරාරින වෙන කරන්න දෙයක් නැති නිසා. ඉතින් ඒක නිකන් සමාජයේ පසුබෑමක් නෝන්ජල් ගතියක් කියලා හිතෙනවා. ඒ නිසා මේ සටන මේ අද අපි ඉගෙන ගන්න හදන දේ දෙන්නේ එකතු වෙලා කරන්න බෑ. එනිසා මේ ළඟදී මම දැක්කා මේ හාමුදුර කෙනෙක් බණට කියලා තියෙනවා තදබල ජීපහරක් අරහා පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ කියලා. එතකොට අම්මත් අතාරින්න වෙනවා දරුවත් අතාරින්න වෙනවා තමන් බේරෙන්න වෙනවා. ඒකෙන් කම්බේ ඇවිදින කොටත් දෙන්නේ කරටක් දාගෙන යන්න බෑ. කරටක් දාගෙන දැම්මනම් කෙලස් කියලා හිතාගන්න. තව කෙනෙක් එක්ක සම්බන්ධ වුණා නම් කෙලස්. ඉතින් අර පරණ කරපු අකුසල කර්ම නිසා අපිට එහෙම කරන්න වෙනවා. නමුත් ඒක පෝෂණය කරන්න එපා. පෝර දාන්න එපා. මුදිකලාව ප්‍රාර්ථනා කරන්න. ඒක ඒක ජීවිතේ ප්‍රාර්ථනා කරන්න. මොනවාර දෙයක් වෙච්චාම ඉබ්බා වගේ කට්ට ඇතුළට අකුල ගන්න හැටි පුරුදු කරන්න. ඒ පුරුදු කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්න සබකෝලයක් ආවනම් කෝඩු ගති කෝඩ ගති කෝල ගති කෝඩු ගති ආවනම් තමන්ගේම ඉරියව්ව දිහා ඇතුළට බලන් හදනකොට ඒක ඉතින් පුංචි කුඩා කුඩා අනු කුඩා හැම ඉරියාපතයක්ම තමන්ට නැවත හිත gedara ගෙන්න ගන්න. නැත්නම් සති සම්පජඤ්‍ය දෙක ඇති කරගන්න ඒ දිනුට සතිය පුදුම විදිහට තව හිතක් එක්ක සම්බන්ධ වෙන හැටි ඊයේ මේකට මම වැඩ කරුවේ ඇති කොහොමද හෙට මෙහෙම කරන්නේ කොහොමද ආදි වශයෙන් කාලය සහ දේශයේ දිගේ විහිදෙන්න පටන් ගන්නවා. සතියෙන් තමයි අපි මේ පැලේ බෝ කරන්නේ සම්පජඤ්ඤ මට්ටමට ආවකම තියෙනවා මේ හැම කෙනෙක්ම හැසිරෙන්නේ හේතුඵල ධර්මයක් අනුව මිසක්කා එයාට කියලා පුද්ගලිකත්වයක් නැහැ. එයා පෙන්වන්න හැදුවට තනි රංගපෑමක් විතරයි තියෙන්නේ. එයාට ඒක කරගතයි මොකද එයා වග වෙන්නේ නැහැ භාවනාව පිළිබඳව. වග වෙන්නේ නැති කට්ටියත් එක්ක අපිට කරන්න බෑ. ඒ නිසා තමන් අරසා කරනවා තමන් වග වෙනවා සතිමත්. සම්පජඤ්ඤයක් තියෙනවා ඕන දෙයක් මට වෙන්න පුළුවන්. ඒ දෙයින් පරණ කර්ම ගෙවුනට අලුතෙන් කර්ම රැස් නොකරගන්න ක්‍රමේ මම මේ කියන්නේ. පරණ කර්මයක් ගෙවෙන්නේ ඊටාම දුක්ඛිත කර්මයක් වෙනවා. ඊටාම නොසිතු නොවිරෝධයක්. නමුත් මේ කලබලේ තක්කමුකේ අලුතෙන් කර්ම රැස් කරන්න එපා. අලුතෙන් චේතනා පහල කරන්න නැති වෙන්නම් කට්ට අකුලන්න ඕන. කුරුළු තට්ටක් ගිනට ලං කරනකොට කුරුළු තට්ට ලැජ්ජාවෙන් පිටිපසෙන් පිටිපසට එන්නේ. ඒ වගේ යෝගාවචරය ප්‍රශ්නයක් ආවට පස්සේ පුළුවන් තරම් බලනවා තමන්ගේ කුඩා අනු කුඩා ඉරියව්පත දිහා බලාගෙන ගේ ඇතුළට ගන්නවා. එතකොට යාට ඇත්තටම සිද්ධිය හොඳට දැක ගන්න පුළුවන් තත්ත්වයකට තම වෙනවා ගන්න විනිශ්චයකුත් කල්යා දෙනවා. ඒක නිසා යෝගාවචර මෙතෙන්දී පැනලා දෙන જાති කෙනෙක් නම් මෙතෙක් කරගෙන ආපු කන කන්දරාම සෝදපාලුවට ලක් වෙනවා. පුළුවන් තරම් ආරක්ෂාකාරීව කටයුතු කරන්න කායනුපසන වේදනානුපසන ඉවුණාට පස්සේ චිත්තානුපසන මට්ටමේ තේරෙනවා මේ හිත කොච්චර අමාරුද බේරගන්න කියලා. ඒක නිසයි සරුවචන් වහන්සේ මේ සතියත් එක්ක සම්පජඤ්ඤය කියලා දෙන්නේ ප්‍රධාන ඉරියව් හතරේ සතිය පවත්වන එක නෙවෙයි සෙල්ලම අභියෝගය ඉදින්දා ජීවිතය අපි කරන කුඩා අනු කුඩා සෑම එකදී බලන්න වැසිකිළියට ගිහිල්ලා මල මූත්‍රා පහ කරන එකට සරුවචන් වහන්සේ කියලා තියෙනවා සම්පජඤ්ඤය පහල කරන්නේ. ඒ තරම් අපේ පෞද්ගලික ජීවිතයේ අස්සටම රිංගලා. සර්වඥ උපදේශ දින උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරී හොති. කතා කරනකොට සම්පජානකාරී වෙනවා. නිස්සද්ද වෙනකොට සම්පජානකාරී. කනකොට බොනකොට යනකොට එනකොට දිගා අත දිගානකොට නමනකොට මේ සෑම දෙයක්ම ගන්න මොකද නැත්නම් මේ හිත කුරුල්ලෙන් එල්ල කූඩුවෙන් එල්ලට පැන කුරුල්ලා වගේ පැනනවා. ඒ වෙනකොට අර පුංචි අනුකුඩා ශික්ෂාපද වලට හිත දාන්න අමාරුයි රස නැහැ. ඉඳගෙන ඉන්නව කරනවා වගේ නෙවෙයි. නමුත් ලොකු ආරස්සාවක් තියෙනවා. ඒ නිසා සතියෙන් විතර බෑ සම්පජඤ්ඤයක් තියෙන්න ඕනේ. නමුත් සතියෙන්තරව සම්පජඤ්ඤය කරන්න බෑ. ඒක තන්නේ රංගපෑමක් වෙනවා. සතියෙන් කරගෙන කරගෙන යනකොට සම්පජඤ්ඤිත අවස්ථාව ලැබෙනවා. අන්නේ වෙලාවදී ඒකට දිගහැරලා ඒකට අවස්ථාව ලබා දීම තමයි මේ සූත්‍ර වල සර්වචනාංශේ මේ කරුණුගෙන හර පාලා තියෙන්නේ. ඉතින් මේක වගේ දෙයක් අපි මුල් දවසේම කිව්වනම් තේරෙන්නේම නැහැ. සත්‍ය පිළිබඳ හැඟීමක් නැහැ කරලා නැහැ. සත්‍ය වඩාන යනකොට කීප දවසක් ගියාට පස්සේ නම් ඒක තමයි තේරුම් අරගෙන ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා අද අපි හතරවෙනි ධර්ම දේශනා පස්වෙනි දවසේ මම හිතනවා මේ කරුණ කාට කාටත් අමාරු ඇති තේරුම් ගන්න ශක්ති ප්‍රමාණයෙන් තේරේවා. ප්‍රධාන ඉරියව්වල විතරක් නෙවෙයි සෑම අනුකුඩා කුඩා අනුකුඩා ඉරියව්වකදීම සතිය පැවැත්වීමෙන් බුදු හිත හිතේ බුදුහාමුදුර වැඩ හින්න ගතිය කරඬුවක ධාතු තැම්පත් කරා වගේ උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා ආයෙ ඇස් දෙක පියා ගන්නකම් කිසිම වෙලාවක් නැහැ අසත්‍යමත් වෙන්න ඕ සත්‍ය පිටවන්න බෑ කියලා. මෙහි ඉන්නකොට විතරක් නෙවෙයි ඕන තැනකදී ආන්න ඒ අදිෂ්ඨාන ශක්තිය ඇති කරගෙන අඩු ගානේ දවසක් උදේ පටන් ගන්න වෙලාව හැන්දෑව වෙනකන් දිගට සත්‍ය පිළිමද වග වෙන්න සම්පජඤ්ඤ පාඩමත් එකතු කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා